නැත්නම් ඒ සාමාන්‍ය ක්‍රමයට කියනවා නම් පන්සල් ජීවිතයේ පිළිබඳව ලොකු අවබෝධයක් වෙන ස්වාමීන් වහන්සේනවා. ඊළඟට ආරණ්‍ය සේනාසන ඇතුළු කරන විනය දහම් ඉගෙනගෙන ඒ ආචාර්යවාද ඉගෙනගෙන ඒ සම්බන්ධයෙන් මහා ඥානයකින් යුක්තයි. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලාට හිරවීමක් නැතුව බොහෝම පහසුවෙන් ඒ ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙනවා. අපේ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේලාගේ පොන්ති අදෝකුත් කෙනෙක් ඉතිපත් කරන්න ඕන මම මේ වෙලාවේදී අපේ ස්වාමීන් වහන්සේට ඉතාම දුර බැහැර සිට මේ දේශනා මාලාව සඳහා සම්බන්ධ වුණා. විශේෂයෙන් දිදිර වගේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඒ වගේ ඉතාම දුර ප්‍රදේශවල ඉඳලා පවා ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වුණා. ගමන් දුෂ්කරතාවය නිසාම අකමැත්තෙන් වුණත් ඒ ස්වාමීන් වහන්සේලාට වේල පහ පිටත් වන්න තේරුණා ඒක සිහිපත් කරන්න ඕන අපේ ස්වාමීන් වහන්සේට ඒකයි මේ පිළිසෙ යම් ඉහිපනමක් අඩවන්නට හේතුව. කොහොම නමුත් කාලය බොහොම ඉක්මලා යන නිසා අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා මේ සාකච්ඡා මාලාව පවත්වාගෙන යන ලෙස ස්වාමීන් වහන්සේගේ මාතෘකාව වන්නේ වික්ෂු ආරාමික ජීවිතය හා වික්ෂු විනයෙහි ඇති ප්‍රතිබද්ධතාවයේ පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ මාතෘකාව පිළිබඳව ගත්තත් මහා පළල් මාතෘකාවක් ආරාමික ජීවිතයේ කියනකොට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, පැවිද්ද ලැබීම ආදී ඒ සියලුම ගෘහස්ත සම්බන්ධතා සියලුම මහා විශාල පරාසයක් ඊට ඇතුළත් වෙනවා. හැම තැනකින්ම ප්‍රශ්න අහනට අවස්ථාව තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාත් ප්‍රශ්න සාකච්ඡාවට බලාපොරොත්තු වෙනවා. අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව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 ධර්ම විනය සාකච්ඡාමය වැඩසටහනේ කුසලතා කුසලතා අවස්ථාව කියොත් නියරදී. විචාර අවස්ථාව. මේක නියම ධර්ම සංගායනාවක් මෙවකට අවශ්‍ය කරන. හැබැයි කාලය මම්ලි. ප්‍රථම ධර්ම සංගායනාවට මාස 3ක් ගත වුණා. මේක අඩුම වශයෙන් දින හතක් මුළුල්ලේ ඒවත් සිද්ධ කරනවා නම් කර්ම ගොඩක් මතු කරගන්න පුළුවන්. හැබැයි ඒ කාලයේ සිද්ධ වෙච්ච සංඝායනාවක ශීර්ෂයෙන් නෙවෙයි මේ කරගෙන ආපු ශෛලිය. දැන් ගොඩක් වෙලාවට මේ පිළිවෙතින් පෙළ ගැසෙමු කියන්නේ එක එක නිකන් මේ එහෙම එකක් නැහැ. එහෙම පිළිවෙතින් පෙළ ගැසීමක් කියලා උභය පක්ෂයේම තියෙනවා නම් බොහොම කලාතුරකින්. එම නිසා දැන් මෙවකට මේ ධර්ම සංගායනා කියන එකත් අලුත් කරලා ගන්න. පළවෙනි ධර්ම සංගායනාවේ අවශ්‍යතාව අනිවාර්යයෙන්ම තිබුණා. ඒක මම කියන දෙයක් නෑ ස්වාමීන් වහන්සේලා දන්නවා ධර්ම විනය කොටස් වශයෙන් සම්පින්දණය කරලා දරා ගැනීමේ පහසුව උදෙසා සකස් කිරීම සිද්ධ වුණේ ඒ ඒ කොටස් වලට පළවෙනි ධර්ම සංගායනන් ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. දෙවෙනි ධර්ම සංගායනාවේදීත් යම් යම් පොඩි කොටස් එකතු වුණා. එවකට පැවතිච්ච අර්බුදකාරී ආందోලනකාරී විනයෙන් පිටුපා යෑමේ අවිනය විනය කොට දැක්වීමේ මහා ප්‍රතාපවත් අධර්මවාදී වැඩපිළිවෙල නැඳලීමට අවශ්‍යතාව තිබෙනවා. තුන්වෙනි ධර්ම සංගායනාවට කථාස්තු ප්‍රකරණය අන්වහන්සේ දුන්නු ණය ක්‍රමවලට අනුව මතු කරලීම අවශ්‍ය වුණ ඒකත් තුන්වෙනි ධර්ම සංගායනාව සංගායනාවක් කියන එක කියන්නේ සංඝ පිරිසක් එකතු වෙලා ඒ සුද්ධ බුද්ධ වචනේ ගායනා කිරීම, සජ්ජායනා කිරීම. ඉතින් දැන් මෙවකට ඒ ඒ අර්ථය තියෙන ධර්ම සංගායනාවක අවශ්‍යතාව ඇත්තටම නැහැ. දැන් ධර්ම සංගායනාවට ඒක අන්වර්ථ කරලා ගන්නවා නම් හරියටම කෙරෙන්න ඕනෑනේ නිකාය, පාර්ශ්වය කොහොම හරි කමන්න එකතු වෙලා අර කලින් කලට එකතු වෙච්ච කතිකාවස්තෙන් අන්න ඒ විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ධර්ම ශාස්ත්‍රෝන්නතිය උදෙසා ශාසනා ශාසන තිරස්ථිතිය උදෙසා වැඩ පිළිවෙලක් වුණවුන්ගේ තියෙන අරුපාඩුකම් 100%ක් එසේ වෙතත් එක්තරා පරාසයක් තුල සීමා විය යුතුයි කියලා ඒකමත් එක්කව කතිකාවක සෝපයෙන් ඇවිල්ලා යනවනම් ඒ සංගායනාව මෙවකට අත්‍යවශ්‍යයි. ඉතින් එම නිසා දැන් මේක කෙටියෙන් නමුත් සංක්ෂේපයෙන් නමුත් ඒ ස්වභාවය තියෙනවා. එතන ධර්මයේ ස්වභාවය තමයි දැන් මේක නේද ලොකු විස්තරයක් කරන්නේ මේ කියන කතාව ප්‍රකාශන බොහොම කෙටියෙන් කරන්නේ මොකද මෙතන ඉන්නේ මහා උගත් ස්වාමීන් වහන්සේලා පිරිසක්. මහා අධ්‍යක්ීම් තියෙන ස්වාමීන් වහන්සේලා පිරිසක්. එම නිසා ගිහි අයට කියනවා වගේ මුල ඉඳලා අගට යනකම් මහා පරාසයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ මේ ලොකු අභ්‍යන්තරයක් තියෙන අපි සියලු දෙනා බදන ප්‍රකට රහන් තියෙනවා සාසනයේ සෝදාපාදෝ පිණිසේත්වයන ඒවා ඉතින් ඒ වගේ දේවල් මේ ධර්මමය වශයෙන් නැවත නැවත ඇවිල්ලා ඒවා යටපත් කරනකොට ඒවා මතු කරලා ගන්නකොට අපට ලොකු ධර්මච්ඡන්දයක් ගොඩ නැගෙනවා ඒක සාසනෝන්නතිය පිණිස හේතුයි එම නිසා දැන් බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලයක් ඇතුළතදී ඒ පිළිබඳව කරුණු ටිකක් මතු කරගන්නට දැන් ඒ ස්වාමීන් වහන්සේලා ගන්න බුදුරජාණන් වහන්සේ සියලුම ශික්ෂාපද තැනේ ආසවර්ථානීය ධර්ම නිසායි ආසවර්ථානීය ධර්ම නිසා ශික්ෂාපද තැනෙනවා කරුණු 10ක් සපුරාලනවා ඒ අනුව පේනවා දැන් ඒ ආසවස්ථානීය ධර්ම දැන් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ආසවස්ථානීය ධර්ම ලෙස සැලකෙව මේ රත්තරන් මහාන්තතාව නිසා එවකට මතුවලා තිබුණු රත්තරන් මහාන්තතාව ප්‍රකට කරන ශික්ෂාපද දෙකක් උපසේන ස්වාමීන් වහන්සේ දෙකක් ඇතුව ස්වාමීන් වහන්සේ නමක පරිදි ප්‍රසංකදා කිරීම ඊළඟට ව්‍යක්ත නොවූ ප්‍රතිබල නොවූ ස්වාමීන් වහන්සේලා උපසම්පදා කරවීම කියන. ඔයාදී වංශයෙන් ඒ කාලෙට දෙකයි නම් දැන් ඊට වැඩි. එම නිසා මෙවකට විශේෂයෙන් මේවා පිළිබඳව සැලකිලිමත් වූ අතරට මේ සෑම ශික්ෂා පදයක් තුලින් මාර දස අර්ථ සපිරීමට හේතු වෙන ආකාරය බොහොම පැහැදිලිව පේනවා. ඒ පිළිබඳ විස්තරයක් කිරීම නෙමෙයි. නමුත් මේවා විග්‍රහ කරලා මතු කරලා ගැනීම නිසා දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපට උනත් විද්‍යෝදය පසුබිමේ ඉන්නකොට තිබුණු මානසිකත්වයට වඩා ලොකු වෙනසක් ඇති වෙන ඒ වගේ ඉතින් ගොඩාක් බාහිර අධ්‍යාපනය නිසා මනසේ පැත්තට ඇදෙනවා තරංගකාරීත්වය ඉගෙන ගන්න හැම එහෙම එකක් වෙනවා ඒ භාෂා ශාස්ත්‍ර අපිට අදාළ නැතිනම් ජ්‍යොතිෂය වගේ දේවල් ඉගෙන ගන්න හරි ලොකු ඡන්දයක් ඇති වෙනවා. මොකද සමාජයේ ඒවා පිළිබඳව ලොකු පිළිගැන්මක් තියෙනවා. ආරණ්‍ය වාසී පරිසරයට ආවට පස්සේ ඒ ආකල්ප සංකල්ප ගොඩාක් වෙනස් වෙනවා. ඒක නෙමෙයි ඒවට යොමු කරන පැය ධර්ම විනය උදෙසා යොමු කළොත් කියන ලොකු ඡන්දයක්. ඒ නිතර නිතර ධර්මයේ පරිශීලනය කිරීම නිසා ඇති වෙන ආධ්‍යාත්මික කුසලමය මෙහෙයවීම. එම නිසා එහිලා දැන් අපි ම බලාපොරොත්තු වෙන මේ ශාසනස්ථිතිය උදෙසා මේ අපිනේ මේ කැරය යන්නේ. ඒ අනුව බලනකොට මූලික වෙන අර ස්වාමීන් වහන්සේ කීවා මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව කියන එක අද හරියට පිළිහිලා තියෙනවා. කොච්චර අපි ධර්ම විනය කතා කළත් ධර්ම සංගායනා ස්වරූපයෙන් කළත් ඒක දුර්වල වෙලා නම් කවදාවත් ශාසනය පැවැත්මක්වත් තමන්ගේ ගුණ ධර්ම දියුණුවක්වත් තමන්ගේ විනය සක්‍රිය වීම මතින් දියුණුවක්වත් එනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සංඝ පිරිසක් අතර ඉන්නේ කියන ලොකු වටිනකමක් තියෙනවා. සිසු පිරිසක් අතර ඉන්නේ කියන විශාල වැදගත්කමක් තියෙනවා. අර අත්වානුව අත්වාදාන භයයි පරානුවාද භයයි ආදී තුලින් ලොකෝ විනයමේ වශයෙන් ධර්මමේ වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් සමන්ත ආරක්ෂාවක් සැලසෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි දුටු දෙයක් තමයි ඔය කියන සම්බන්ධතා ගිහිලා තියෙන්නේ. ඒ පිළිබඳව මම කරුණු කීපයක් මතු කරලා ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ සමාලෝචනය ගෙනියන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තුල ගොඩාක් කරුණු කියන බැරි. එතනදි කියනවා ආචරියේන අන්තේවාසිකම් වී පංචවේශති ආචර්ය ගුණා කියලා. ගුරුවරයා විසින් ශිෂ්‍යයා පිළිබඳව පස්සිති ආකාරයක කරුණු 25ක් පැවැත්විය යුතුයි කියලා කියනවා. ඒතොර කියනවා ආචරයේන අන්තේවාසිකම් වී සතතං සමිතං ආරක්ෂා උපට්ඨතේ තබ්බති. ගුරුවරයා ශිෂ්‍යයාට නිරන්තරයෙන් හැම විටම ආරක්ෂාව සැලකීතු සැලකී යුතුයි කියන එක. මොකද ගුරු ශිෂ්‍ය පරම්පරාව තමයි මේ ශාසනය ඉදිරියට යන්නේ. ඒක ස්වාමීන් වහන්සේලා දන්නවා එදා ශිෂ්‍යයා අද ගුරුවරයා තව යාගේ ශිෂ්‍යයා ඊළඟට ගුරුවරයා මේ අකණ්ඩ සම්බන්ධතාවය. එම නිසා කියනවා ආරක්ෂා කටයුතු. මේ පාලන විශේෂයෙන්ම ආරක්ෂා කටයුතු. මොකද අපි දන්නවා අපේම ආරණ්‍ය සේනාසල සමහර අවස්ථාවලදී එක තැනකදී ඒ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ හරියට වැඩ. නිතරම ආරණ්‍ය නැහැ. ආරණ්‍ය නැහැ. ඉතින් ඊයතර වයසක කතා කරන්නත් බැරි හිමිනමක් ඉන්නවා සාමණේර. ඒ කාලේ මම පැවිදිලා අවුරුදු 4ක් විතර. මම කීවා දැන් පැවිදි කරන්න දෙන්නේ සූදානම් කරගෙන. මම කියවා ස්වාමීන් වහන්සේට ජීවිතේ මේ ජීවිත දෙකක වගකීම ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒක එහෙම ඉස්සර ගණන් ගන්න අපි කුංචි නිසා. අන්තිමට මොකද වුනේ? එපා කියපු එකම කළා. ඉතින් මම තමයි පාසියුරුත් හදාගෙන ඉඳලා දුන්නේ. එපා අපිට එතන තියෙන කස්තුරි මානුව එන ත්‍රස්තවාදී වගුරු තිබුණු තැන. එම සේනාසනේ ආරක්ෂා කරන්න මේ යන්තම් දෙකට තුනට ගිය කොල්ලෝ මේ ග්‍රාමාරක්ෂක විදියට ඇවිල්ලා රැටිස්ස කයිවාරු ගහලා ස්ථානේ වටේට බංකර හදාගෙන ඉන්නේ. එතකොට මේ පොඩි දෙන්නෙක් මහාන කරලා තේරෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේත් නැත්නම් කොහොම මොනවා වෙයිද? ඉතින් මම ඒක දැනගත්තා. මොකද අපි ඒ පැත්තට හැරුණේ මම අවුරුදු 23 පැවිදිච්ච නිසා එතන මම කාලයක් හිටපු නිසා මම දැක්ක පසුබිම. ඉතින් පැවිදි කළා අවුරුදු දෙකක් හිටියා. එක එක දේවල් සිද්ධ වුණා. මොකද අර මිනිස්සු එම ශිෂ්ටත්වය ධර්මමය වශයෙන් පෝෂණය වෙලා එහෙම අය නෙවෙයිනේ. එක එක දේවල් සිද්ධ වුණා අන්තිමට යන්න ගියා. ඉතින් ඒකට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න gedare ඉඳ වැඩක් කරගන්නවත් නැහැ. පැවිදි වෙලා හොඳට හුරු කරන්න පුළුවන් බොහොම පුණ්‍යවන්ත දෙන්නේ අපි දැක්කම දැක්කා. ඉතින් ඒ වගේ ඒක තමයි සතතං සමිතං ආරක්ෂා උපත. දැන් ඔක ඔතන නෙමෙයි. ආරණ්‍යසේ අරණ්‍ය සේනාසන ග්‍රාමාන්තර විහාරස්ථාන කියන ওই භූමිකා දෙකේ ඔයිටත් වඩා විසමයි. ඔය සාමාන්‍ය තත්ත්වය. ඊළඟට කියනවා තමත්තාත්මත්තා ඥානිකත්වය. ඒ කියන්නේ එයාගේ ප්‍රමාද වීම අප්‍රමාද වීම පිළිබඳව සැලකිලිමත් වෙන්න. දැන් ශිෂ්‍ය ශිෂ්‍යයෙකු හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් ඒ ශිෂ්‍යයා පිළිබඳ සියල්ල සිවිතුයි. මේ ශිෂ්‍යයා මොකද කරන්නේ? උදේ හොඳට නිදා ගන්නවද? ඊළඟ පාන්දර අවදි වෙනවද එනතෝ පොතපත පාඩම් කරනවද ධර්ම විනය අධ්‍යාපනය ලබනවද වතපිළිවෙත කරනවද ඉරිහින දේවල්ද කරන්නේ දියුණු වෙන දේවල්ද කරන්නේ මේ අවධානය යොමු ඒක බැරි නම් ඒ ලොකු ස්වාමීන් වහන්සේ සුදුසු නැහැ ශිෂ්‍යයෙකු හදන්න එහෙම නැති එනිසා ඒ ප්‍රමාදයට අප්‍රමාදයට හේතු වෙන කර්ම පිළිබඳව ශිෂ්‍යයාගේ සැලකිලිමත් වීම යුතුයි. ආසේවන අසේවන ඥානිකත්ත. සේවනය කරන්නේ කවුද? සේවනය නොකරන්නේ කවුද? අලජ්ජීන්ද, දුස්සීලයින්ද? එහෙම නැත්නම් සිල්වතුන්ද, ලජ්ජී පුද්ගලයන්ද කියන එක පිළිබඳව තම අවධානය යොමු කිරීම. ගේලන්න ඥානිකත්ම. අතනිය ඒකමක් තියෙනවනේ. ඒකත් හරි. ඒතර මේ කොච්චර ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ අන්‍යෝන්‍ය සමීපචාරී බව. ගෞරවණීය සමීපචාරී බව. මේ කියන්නේ. මොකද ඒක නැත්තම් සාසන ඉස්සරහට යෑමක් නැහැ. ඊළඟට කියනවා සේයාව පාසෝ ඥානිකම්. නිදාවන තැන පවා දැනගන්න. ඉතින් ඔකට ඔකට දැන් අපට හොඳ උදාහරණ තියෙනවා. ඉතින් අපි කියන්න බෑ මේ නිදා ගන්න තැන පවා. අපි දැක්ක පොඩි අය අවුරුදු 7 8 පැවිදි කරලා ගෙනල්ලා දානවා ලොකු කියන සමහර ඇතැම් තැන් වලට සිද්ධ වෙන જાති. සිද්ධ වෙන දේවල් කාලවත් පිටත් නැහැ. ස්වයං තීරණීය හැම ගැනව කියලා එහෙම ගන්න තරම් නුවණ මොහු කුරලක් නැහැ. අපි දැක්ක එක තැනකදී අපේ ආරණ්‍ය සේනාසනයකදී පැවිදි වෙන්න දරුවෙක් අවුරුදු 13යි. 13යි ඉතින් පොදුවේ ඉන්නවා. කවුරුත් ඉන්න තැන උපාසකවරු ඉන්න තැන නිදා ගන්න. එතන කාම පැවිදි වෙලා ග්‍රාමාන්තර සේනාසනයේක සිවුරු හැරලා ආයපාරක් පැවිදි වෙන්න කෙනෙක්. මේ මිනිස්යාගෙන් අර පොඩි දරුවට කරදර වුණානේ අන්තිමට ඔකට දැනගත්තට පස්සේ පඬු ඇඳගෙන හිතේ පඬු ඇඳුම් ගුරු ඇඳුම් ඕවත් ගලවලා දාලා අන්තිමට යන්නේ මහා විනාශය. එතකොට එහෙනම් පැවිදි වෙන්න ඉන්න කාලේ ඉඳලම මේ තමන්ගේ දරුවෙක් වෙන්න දී සැලකිලිමත් වෙන්න. ඒකයි කියේ නිදා ගන්න තැන පවා. ඊළඟට භෝජන ලද්ධා ලද්ධං ඥානිකා. ඒ අපි දැනගත ලොකු කියන තැන්වලදී දැන් සාමාන්‍ය ඥානයකට යනකොට යන ලොකු ස්වාමීන් වහන්සේ වැඩ හිටිය ඉස්සරගෙන යනවා. මේ පොඩි කටේ කණ්ඩ නැහැ. වෙන දෙයක් කියන්නේ වළඳන්න කියන්න ඕනේ කණ්ඩ දෙයක් නැහැ. වැඩි හිටියෝ ඒ වගේ දාන වගේ දේවල් වලටත් වඩිනවා. අනික බෝධි පූජා බණ දේශනා ආදියට දැන් මමත් මමත් හිටියා මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ මම වැඩි හිටියෙක් නිසා මට අවශ්‍ය කරන දේවල් විවිධ ආකාරයෙන් ලැබුණා මේ පොඩි අස්සන්ට අර ඛණ්ඩනය එහෙම තිබුණා. රැයට ඉතින් ඉගෙක් වෙන අය කාමර ගාන සමහරවට යනවා. ඒත් නෑ. ඉතින් අතදරුව වාගේ අවුරුදු 7ය. ඒ නිසා මේක තමයි අතවැසියන් කෙරෙහි එක තමයි කියවේ. භෝජනං ලබ්ධා ලබ්ධං ඥානිකබ්බං. ලැබුණු නොලැබුණු ආහාරය පිළිබඳව සමාදාන ගත ඊළඟට කියනවා විශේෂෝ ඥානිකබ්බං. ඒ කියන්නේ ඒ ශිෂ්‍ය අපි කියමු කිහිප දෙනෙක් ඉන්නවා කියලා ඒගොල්ලන්ගේ විශේෂ දක්ෂතා තියෙනවා. සුවිශේෂ දක්ෂතා තියෙනවා. සමහරලාට ඒක හොඳ අවධානයෙන් ඉන්නට ඕන. දැන් අපි දැන් අවුරුදු ගාණක් ගන්නන්න වෙලා අපි දන්නවා එහෙම සුවිශේෂ සමහරට ඉගෙන ගැනීමටම නෙමෙයි වෙන්න පුළුවන්. තව දක්ෂතා එක එක ආකාරයෙන් මේ පුද්ගල ජීවිතවල වැඩෙනවා, දියුණු වෙනවා, තියෙනවා කියන එක ගුරුවරයා දැන ගැනීමට තරම් මේ ඥානවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ධර්ම දෘෂ්ටි කෝණයෙන් බලන්න. එතකොට ඒ ශිෂ්‍ය සමාවලට කලකදී ඉගෙන ගන්න අදක්ෂයි, කලකදී ඉගෙනගෙන ඉස්සරහට එන්න පුළුවන්. දැන් සමාවලට ඒ ශිෂ්‍ය වෙන ඒවට අදක්ෂයි බණ භාවනාවට දියුණු වෙන්න පුළුවන්. සමාවට මේ දෙකටම අවශ්‍යයි. හැබැයි සංඝයාට බොහොම උපකාරී වෙන කෙනෙක් ශාස්ත්‍රයේ අනාගතයේ ඒ ලකුණු තියෙන්න පුළුවන්. ඔය විවිධ විෂම දක්ෂතාවන් කියන ඒ විශේෂත්වයන් දැනගන්න ඕනේ. ඒක මේ ගුරුවරයෙක්ගේ සුදුසුකම්. ඉතින් අපි දැනගත්තා දැන් ඔය ලොකු තැන්වල ඉන්නකොට සමහර එහෙම හැකියාවන් තියෙන අය මොකද කරන්නේ මොනවා හරි පොඩ්ඩක් ඉගෙන ගන්න යනවා යන්න සිවුරයක්. ඒක ලොකු අපරාධයක්. සාසනයට විශාල හානියක්. කියන්නේ වෙනමින් වුණත් දැන් අඩුම වශයෙන් කෙනෙකුගේ කටහඬින් හිතාගන්න පුළුවන් මෙයාට පුණ්‍ය ශක්තියක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ විශේෂ සුවිශේෂ දක්ෂතාවන් තියෙනවා නම් ගුරුවරයා විසින් ශිෂ්‍යයාගේ එවැනි කුසලතාවන් ඇඳින ගත යුතුයි. ඒක සාසනයට බලපාන්නේ සාසන වස්තුවක්. දිනු කරලා ගත්තට පස්සේ ලොකු දෙයක් කරන්න පුළුවන් දෙවි මිනිසුන්ට පමණක් නෙමෙයි තමාටත් එක්ක. ඒ නිසා ඒ පිළිගන්නව දැනගන්නට ඕනේ කියලා කියනවා. පස්වාගත විභජිතබ්බ. තමාට ලැබිච්ච දේ බෙදලා දැන් ගොඩක් වෙලාවට අපි දැකපු දේ අපේ එහෙම බෙදිල්ලක් නැහැ. ඒ පොඩියගෙන් පවා දෙයක් ලැබෙනවා නම් ඒක එකතු කරගෙන තමන් තැනසෙනවා විනා එහෙම නැහැ. ඉතින් එහෙම වෙනකොට අර අන්තර් සම්බන්ධතා චිත්තයට අපේ පවයනවා. හැඟීමක් නැතිවම තේරෙනවා. ඊළඟට ඉමිනා පුද්ගලයන සහ පටිචරපීති පටිචාරෝජාන්ත. දැන් ආශ්‍රය කරන පුද්ගලයා. ඒ දන්නා හොඳ ශිෂ්‍ය වික්ෂුන් වහන්සේලා මේ අමුතු අමුතු කට්ටියට එකතු වෙලා විනාශ වෙච්ච අවස්ථා ආරණ්‍යක පරිසරයේදී දැක්කා. ග්‍රාමාන්තර පරිසරයේදී විහාරස්ථානවලදී දැක්කා. එම නිසා අපට අයිතියක් නෑ අපි පිට ඇත්තු නිසා එහෙම තැනකට తాවකාලිකව ගිහිල්ලා අපට හේගොල්ල හදන්න අයිතියකුත් නැහැ එකාතකින් මේ පවතින සාසන භූමිතලය මත අනික එහෙම අපට වගකීමක් දරනවා කියන ශිෂ්‍යයට හේතු යන්නේ නැහැ අපි පිටින් ආපු කෙනෙක් එම නිසා ගුරුවරයා විසින් වගකීතු ගුරුවරයා විසින් මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා හිමිනා පුද්ගලයන සහ පටිචරපීති පටිචාරෝ ජානකරෝ මේ පුද්ගලයාත් එක්කයි හැසිරෙන්නේ පවතින්නේ කියන එක දැනගන්න ඕනේ. ගාමී පටිචාරෝ ජානකරෝ ගමේ හැසේ දැන් අපි දන්නවා ඉතින් ඕක මත අත්දැකීම අපට තියෙනවා මම ඔය එක තැනක හිටියා හවස් වෙනකොට අපි දානේ වළඳලා ඉතින් ස්වාමීන් වහන්සේ කරන මාත් වළඳන අලවලට ස්වාමීන් වහන්සේ එක දෙක වාගේ වෙනකොට ඒ තමයි මයිටිෂෙක් නෙවෙයි. ඒ වගේ ගෝල ඉන්නවා නම් මම කියන්නේ. හොඳට පටියෙන් දැඳගෙන හොඳට සිවුර කරවගෙන ඉතින් හැමදාම මම හිතුවත් මම නොහිතුවත් කියන්නේ යනවා. ගමේ ඇවිදලා ඇවිදලා ගෙවල් ගාන ඇවිදලා මම අහවල් දිහාට ගිහිල්ලා යනවා කියලා හත අට විතර එනකොට එන්නේ. ඉතින් දැන් ශිෂ්‍යයෙක් කොයිමත් දැන් අපට ඒ වගේ අය හදන්න බෑ. ශිෂ්‍යයෙක් වීමත් මේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගුරුවරයා විසින් වැළැක්විය යුතුයි. මොකද ධනෙ ගිහිල්ලා දැන් ඔය විදිහට ඇවිදින්න යන බණ කියන්න යන නෙවෙයි. බණ කියන්නේ වෙන වෙන හැලි කියාගෙන හැලි හොයාගෙන කතා බස් කළා ඉතින් ආස්වාදයක් ලබන ඔය ආස්වාදයේ උතරින් අතර වෙන්නේ නැහැ සමහර ලාවට තවත් තවත් ඉස්සරහට යනවා. නිසා එක පිළිබඳව දකින්න. විහාරයේ කොටචාරවල විහාරයේ ඔක්කොම ලකවාගෙන නෙවෙයි විහාරයක් තියෙනවා එක එක ස්වාමීන් වහන්සේලා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මා අහුතුවමුතු එහෙම කියලා ඔක්කොම එලවල දාන්නත් බෑ එහෙම එකක් තියෙනවා එලවල දාන්නට ඕනේ පනාමනේ කරන්නට අපිත් ඒක කරනවා ඒ කියන්නේ එයාගේ පෞද්ගලික ජීවිතේ මොනවාර ඉගෙන ගැනීම ආදී තුලින් අඩුපාඩුකම් අමාරුකම් තියෙනවා නම් මෛත්‍රිය කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ එහෙම නැතු අනිත් අයටත් එයා කරන එයාගේ අඩුපාඩුකම් එයාගේ කුසීතකම් බෝ කරනවා නම් Brahmacharyaදී සම්බන්ධයෙන් වෙන වෙන දේවල් වලට එකතු කරගෙන කෙලින් මෙලොල දාන්නට ඕන දැනගත් වෙලාවම. එහෙම නෙමෙයි. අර වාගේ කුසීතකම් යන බෝ කිරීම ආදියට එනවා නම් ඇයි තමා නොකර ගන්නකොට කෙනෙක් කරගෙන ඉස්සරහට එනකොට අපට කොච්චර හොම අත්දැකීම් ලැබිලා තියෙනවද? දෙන්නේ කරගෙන යන්න. බලක්වන්නමයි හදන්නේ. එහෙම එකක් තියෙනවා මේ කෙලස් බහුල ආයතය අඩු කාලේ ස්වාමීන් වහන්සේලාටත් ඕක ඇවිල්ලා තියෙනවා. එම නිසා ඒකෙන් වෙනස් වෙන්නේ. ඒක දැනගත යුතුයි. දැනගෙන වෙනස් යුතුයි. විහාරේ කවුරුත් එක්කද ආශ්‍රය කරන්නේ, මිශ්‍ර වෙන්නේ කියන කාරණා. ඉතින් ඒ නිසා ඒකේමයි. ඊළඟට ගුරුවරයාට කියන්නේ ශිෂ්‍යයාට සප්පච්චකාරිනා භවිතතා. පටන් ගන්න වතපිළිවෙත හරි ගුරුවරයා වුණත් ඉගෙන ගන්න දෙයක් හරි වෙනත් බණ දහමක් හරි අනුශාසනාවක් හරි කරනකොට ඒක සකස් කොට කරන්නේ ඇයි ශිෂ්‍ය අනුගමනය කරනවා ශිෂ්‍ය අනුගමනය කරන ගුරුවරයා මෙහෙමයි කියලා ඒක අපි කොච්චර කියවත් ඊට වඩා යාට පේන දේ තමයි අනුගමනය කරන්නේ. ඒක අනුකරණය කරනවා. දැන් සාමාන්‍ය සිවුරක් පොරවන විදිහ පවා. කෙස්රාව ටික බාන විදිහ පවා. දාන ටික වළඳන විදිහ පවා. ගමන බිමන පවා. මේ අත්අහුර පවා. ශිෂ්‍යානුකරණය කරනවා අනුගමනය කරනවා ඒ නිසා මේ තම ගුරුවරයෙකු කොට සකස් කොට කටයුතු කරන්නෙක් නම් සෑම අවස්ථාවකදීම ශිෂ්‍යයාට ලොකු ආශිර්වාදයක් ඒක. දැන් අපි දන්නවා නාවනේ හරිදම ස්වාමීන් වහන්සේලා හැම දැන් ඒ දවස්වල අපිත් එක්ක පස්තාන්කමට කොළඹ ගිහිල්ලා ඇවිල්ලා දැන් අපි කොටියට නිදාගන්න බලාගෙන මොකද මෙහෙසයි 10 11 වගේ. අපේ ස්වාමීන් වහන්සේ කුටිය ගාගෙනත් අපේ දෙන දැන් ස්වාමීන් වහන්සේ සැතපෙන ඇති මේ මේ දැන් ස්වාමීන් වහන්සේ අපට වඩා අහේතයිනේ කියලා. අපේ කන්දට යනකොට ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනාව කරනවා. පැය 10ක විතර. එතකොට ඒ කොච්චර එතකොට හිතට ශක්තියක් දෙනවද ගුරුවරයාගේ පැවැත්ම. ගුරුවරයා එළිය වැටගෙන කල් නිදා ගන්නවා නම් අර සාමාන්‍ය කතාවටත් කියන්නේ ගුරුවරයා හිතගෙන මූත්‍ර කරනකොට ගෝලය දුවදුව මූත්‍ර කරනවා කියලා අනිවාර්යයෙන්ම ඒ தත්ත්වයට වෙනවා. එමන් ඒ සකස් කොට ක්‍රියා කරන්නේ සෑම දෙයකදී. දාන ටික වළඳන වෙලාවේදී පවා. දාන ටික වළඳනකොට කකුල් දෙක තියාගෙන ඉන්න විදිහට පවා. දාන ටික වළඳනකොට ඒ වළඳන ආකාරය අර ශේඛියා ඉක්මවන්නේ නැතුව ඒ සෑම දෙයක්ම බලපාන. ගුරුවරයා අනුගමනය කරනවා. ළඟට අහන්න කාරණා භාවිතා කරනවා. දැන් බුද්ධ වන්දනාදී හෝ වේවා උගෙන කියා ගැනීම හෝ වේවා තවත්වත් කටයුතු වලදී අඛණ්ඩව කඩනකර කරන කෙනෙක් දියුතුයි ගුරුවරයා. ඇයි? ඒකෙන් ශිෂ්‍යයාට ආදර්ශයක් වෙනවා. ශිෂ්‍යයාට ඒක ලොකු හයියක්. මේක අපට මෙහෙමත් ගත්තා ඒකේ තීකාවේ සඳහන් වෙන්නේ මේ ශිෂ්‍යයාට කරන දේවල් වලින් පවා අඛණ්ඩව කරන කෙනෙක් උගන්වන එක පවා. ඊළඟට නිර්වශේෂ කාරණා භවිතාව. ඒ කර්ම කටයුත්ත ඉතිරියක් නැතුව පටන්ගෙන ඉතිරි කරන්නේ නැතුව අවසානයේ දක්වා කරන කෙනෙක්. වතක් පිළිවෙතක් වුණා, පොතක් පතක් වුණා, පොතක් පතක් ලිවීමක් වුණා, දේශනයක් වුණා. ඒ වීරයවන්ත කරන බව ශිෂ්‍යයාට ආශිර්වාදයක් වෙනවා, ආදර්ශයකුත් වෙනවා මිත්‍ර. අරහන්සකාරිනා භවිතාව. කරා රහස්‍ය කටයුතු නැති කෙනෙකු විය යුතුයි. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි දන්නවා මේ ශිෂ්‍ය හිතෙන ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ ශිෂ්‍ය ගුරුවරයාගේ කුටිය මොනවද තියනවද කියලා තඩුම. දැන් අපි නම් අපේ කුටියක දොරවල් දෙකක් තියෙනවා. කාමරේට දෙකකම අපි යතුරක් කොයි වෙලාවකවත් දාලා නැහැ. ඕනම කෙනෙකුට ඕන වෙලාවක සුදුසු කෙනෙක්. ඇතුළේ බලන්න කිසිම දෙයක් රහස් දෙයක් නැහැ. එනිසා එතකොට ඒකත් එක්කලා ශිෂ්‍යයෙක් ලැබෙන ලොකු දෙයක්. ගුරුවරයාට ඕන වෙලාවකදී කතා කරන්න පුළුවන්. ගුරුවරයාට ඕනේ ශිෂ්‍යයා වැරදි කරනවා නම් ඒ වෙලාවෙම කනමනේ කරලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. රහස්‍ය කටයුතු නැති කෙනෙක් විය යුතුයි ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයා විසින්. ඊළඟට ආපදා සුම විජහිතා. කරදරයක් වෙච්ච වෙලාවකදී අත්හරින්න බෑ. අම්මලා තාත්තලා බලන්න නෙවෙයි පැවිදි වුණාට පස්සේ ගුරුවරයාට භාරයි. ඒ කියන්නේ කීවේ ආචරේන අන්තේ වාසිකම්මි පුත්තචිත්තං උපක්ඛපේතං. ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි මේ මගේ පුතා කියන අදහස පහල කරගත යුතුයි කියලා කියනවා. එන නිසා ඒ විදිහට සඳහන් වෙනවා. ඊළඟට කරණීය නප්ප මජ්ජිතස්ස. කටයුත්තක් එළඹුණාට පස්සේ ප්‍රමාදන්නේ. ඒකට ශිෂ්‍යයාට වෙන්න පුළුවන් අපි එක අවස්ථාවක දැක්කා ලොකු තැනකදී. ඉතින් ඒවා ශිෂ්‍යා වෙනුවෙන් කරන ශීර්ෂයෙන් කෙරුවට විනය විරෝධීතාවක් නැහැ. දැක්කා ලොකුම තැනකදී එක ස්වාමීන් වහන්සේ නමකගේ සහෝදරයෙක් මේ ත්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන හිටියා. ඒ කාලය වෙනකොට රුපියල් 25000 දුන්නොත් දෙන්නම් කියලා තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ලොකු පිරිනහන ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්ථානයේ. මේ කාලය වෙනකොට රුපියල් ලක්ෂයක් විතර හම්බුනේ ලැබුණේ ඉතින් මම කියන්නේ අපි මේ අලුත්ම තැනක අපේ කෙනෙකුට එමුණොත් අපි ඔයිට වඩා දෙයක් නමුත් අපි නම් කරලා දෙනවා කියලා. ඒ නිසා ඒ වගේ කළ යුතු දෙයක් මොකද ජීවිතයක් උදෙසා සාසනික වස්තුක අන්තර් සම්බන්ධතාවක් තියෙනවා කටයුතු අනිවාර්යෙන් කටයුතු ඒ වගේ වෙලාවකදී සංඝයාට මෙහෙම සංඝයාට අයත් වෙච්ච ධනයක් තියෙනවා මෙහෙම දෙයක් කරනවට කැමැති කවදාවත් පසුතැල ඉන්න ස්වාමීන් වහන්සේ නමක් එපා කියන්නේ ප්‍රධානියට තමයි ඒක මෙහෙවිනේ බලය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකයි කියේ කටයුත්තක් වෙනකොට අතවැසියා කෙරෙහි අතවැසියාට සම්බන්ධව ප්‍රමාද වෙන්න බෑ කියලා කියනවා. ඒකයි කියන්නේ. කරණී ඊළඟට චිත්තං දිස්වා දිස්වා අදිවාසේ තත්ත වරදක් දැකලා ශිෂ්‍යයා ඉවසේ සිටි එක පාරටම හැලෙන්න පෙලෙන්න අම මටත් ඔක ඒ කාලේ සිද්ධ වුණ අලුතෙන් ස්වාමීන් වහන්සේට උගන්වන්නට මම දැන් ගොඩාක් ඒක ඉවසලා හැම එකපාරටම මොකුත් කියන්නේ ඒ කාලේ නම් තිබුණා මං හරි සැරයි කියලා. දැන් මම මේ එකපාරටම කියන්නේ එහෙම අත්දැකීමුත් එක්කලා දැන් ලැබිලා එකපාරට මෙහෙම පොඩි වරදක් දැකපු ගමන් කෑ ගහන්නේ නැහැ. ඒ නිසා වරදක් දැකලා ඉවසිය යුතුයි. දිගින් දිගටම කරනවා නම් ඕනකමින් කරනවා නම් හැදෙන්න ඕන කමක් නැත්නම් අනිත් අයටත් බෝ කරනවා නම් එහෙනම් ඉතින් පරමමනේ කළ යුතුයි. නැත්නම් අපිට ගාවක් වාගේ වෙනවා. ඒ නිසා ඉවත් කළ යුතුයි අත්හරින්න. මෙත්තචිත්තං උපක්ඛපේදතා. මෛත්‍රී චිත පිහිටු වේවි. දැන් ওই කර්ම කරනකොට ඇත්තට මෛත්‍රී චිත තියෙනවද නැද්ද කියන එක ශිෂ්‍යයාට ඒක කියනවා. ඊටම මේ මෛත්‍රී කරනවා කියලා මේ සෝපස් වේවා මේ ඕක කියවට බෑනේ. අර ටිකත් එක්කම එන්නට ඕනේ වචන. එහෙම කියනවා. ඊළඟට අස්සාසේ සබ්බෝ අත්ථෝසේ අධික්කමසේති අස්සසන්නට ඕන. ඔය ඔය නමට පුළුවන් මේ කටයුතු කරන්න ඔය නමට බොහොම පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඔය නමට දියුණු වෙන්න පුළුවන් මේ ශාසනයෙන් වැඩක් ගන්න පුළුවන්. ඒ අපි දුර්වලවම සුද්ධියොන්පත් කරවන්නට ඕන. දැන් අපි ගාවට එන සමහර අය කියන්නේ හරි දුර්වලයි කටපාඩම් කරන්න කියන්නේ. පාඩම් හිතින් නැහැ කියලා කියලා. ඉතින් මම කියනවා අපටත් කොහොම තමයි මුල් කාලේ පාඩම් කරන්න පුරුදු වෙනකොට හිත හුරු වෙනකල් ඒ නිසා දවස ගානේ දැම්මම දවසක් එර දවසක් පාඩම් වෙන්න කියලා. එහෙම කියලා ඒ කරන වෙලාවේදී අගය. ඔය පාඩම් හිතින් අගේ කොහොම තමයි දැන් එක එක දවසකට ගාථා දෙකක් දුන්නා නම් එතකොට සතියේ දවස් තුනක් දුන්නොත් සතියේ ගාථා පාඩම් වෙලා එතකොට සෑහෙන ගන්න. කියලා එහෙම අර බණ භාවනා පැත්තෙන් උනත් ඒ වගේ. භාවනා කරනකොට මේ හැමෝටම එකපාරටම ගන්න බෑනේ. රහත් වෙච්ච උතුමක් කියලා කියන්නේ අවුරුදු 25ක් හිටියත් 30ක් හිටියත් කිසිම චිත්ත සමාධියක් අසුත්තර ගාන මාත්‍රයක්වත් ආවෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් පහත් කරලා සලකන්න හොඳ නැහැ. කර්ම කියන මතු කරන්න. එතකොට යාට ලොකු උද්‍යෝගයක් වෙනවා වගකීමක් දරන කෙනෙක් ළඟින් ඉන්නවා වගේ පේනවා. ඉතින් ඒ අතරක කලක් යනකොට ලොකු දිනුවක් ඇති වෙන අපට එහෙම අත්දැකීම් තියෙන අපලන් හිටපු කට්ටියට එනකොට දැනගත්ත මොකවත් එහෙම බෑ. නමුත් අර එහෙම උනන්දු කරවලා කරවලා කරවලා අරගෙන පුළුවන් කියලා උද්‍යෝගය සෑහෙන ගොඩ පේනවා. අතිදක්ෂයේ මට්ටමට නෙමෙයි. සාමාන්‍ය භික්ෂුවක් වශයෙන් කටයුතු කරගෙන යන මට්ටමට. ඊළඟට කලිතේ ධම්මේන පග්ග හේතව. වරදක් වෙනාට පස්සේ ධර්මානුකූලව කරුණු කියලා දීලා එයා උද්‍යෝගිමත් උනන්දු කරවන්න ඕනේ. ඒක ලොකු කතාවක්. වරදක් වුණාට පස්සේ ඔක්කොටම ඉස්සෙල්ලා එළවලා දාන එක නෙමෙයි. කරුණු කියලා පුළුවන් තරම් ධර්මානුකූලව කරුණු කියලා ගොඩට ගන්න. ජනේමං සිත්තේ සෝති ජනක චිත්තං උපස්සතේස. මේ නම මේ මේ ශිල්ප ශාස්ත්‍ර ශිල්ප කියලා කියන ශාස්ත්‍රත් ඒකට ඇතුළත්. මේ ශාස්ත්‍රය තුලින් ඉහළට ගනිමින් දිනුවක් ඇති කරවමින් කියන අදහස නිතර මෙතේ කියන්නකෝ. ඒතර කොච්චර හරි ශිෂ්‍යයාගෙන වෙන අවධානයක් තියෙනවා. මේවා ඉතින් පෙන්න පෙන්න කිය කිය ඉන්න ඕනේ ශිෂ්‍යයා. නමුත් ශිෂ්‍යයාට ඔක තේරෙනවා කලක් පාස්සේ කරනකොට අප පිළිබඳව හැඟීමක් තියෙනවා. වගකීමක් තියෙනවා භාරකරුවෙක් ඉන්නවා නිකම්ම නෙමෙයි කියන ඒ කාරණේ තියෙනවා. ඊළඟට ඔය විදිහට කර්ම රාශියක් කරුණු රාශියක් තියෙනවා ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයා විසින් පැවැත්විය යුතු. මම ওই කරුණු කීපයක් 25කට ආසන්න ප්‍රමාණයක් කියනවා. එතකොට ඔය අඩුව ඔය වුණතාව අද වික්ෂ සමාජය තුළ තියෙන දැන් ඔය ටික ඔක්කොම එකතු කරලා අන්තිමට කියවා තියෙනවා තේන සත්‍ති පාසෝ දවෝ නපාතබ්බෝ කියලා. මේක හරියට වැදගත් කාරණා. හොරේ ශිෂ්‍යයත් එක්කලා අනවශ්‍ය විහිළු කරන්න යන්න අනවශ්‍ය කතා බස් කරන්න යන්න ඒ ඒව බෑ. ඒතර ශිෂ්‍යයි ගුරුවරයයි අතරේ සම්බන්ධතාවක් තියෙනවා තේන ශිෂ්‍යයි ගුරුවරයයි අතරේ ලොකු පරාසයකුත් තියෙනවා. අතරතුරක් තියෙනට ඒ සම්බන්ධතාව බොහොම ගෞරවණීය එකක් වෙන්න ඕනේ. ඕනම අවවාදයක් දැඩිසේ කියලා නගා ගැනීමට හැකියාව දිනු කර ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. නැත්තම් හරියන්නේ ඉස්සරහට ගෙනියන්න බෑ. සාසනේ ප්‍රවත්මක් නෑ. සමහරට යනවා ගිහිල්ලා වෛර කරන්නේ ධර්මයට. අර ගුරුවරයා නිසා ගුරුවරයාගේ තියෙන එක එක දේවල් නිසා වෛර කරන්නේ කුමුරුවන්ට. එම නිසා ගුරුවරයා විසින් ඔය කරුණු වලින් ශිෂ්‍යයා කෙරෙහි පැවැත්විය යුතුයි. ඔය ඔක්කොම සලකලා තමයි අර සිගාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කර්ම රාශියක් කියගෙනලා තියෙන්නේ. සුවිනීතං විනේන්ති, සුග්‍රහිතං ගාහාපෙන්ති, සබ්බසිප්ප සුතම් සමධ්‍යායිනෝ භවಂತಿ යනාදී වශයෙන් එතන සුවිනීතං වින මනාව හික්ම සාසනෙ හික්මීම විහිදතර හික්ම වීමක් වාගේ නෙමෙයි ඒ නිසා සාසනානුලෝමිකව හික්ම වීම සුභහිතං ගාහාපේ තුගන්නන එක දැන් හැම ගුරුවරයාටම එක විදියට බෑනේ දැනුම තිබුණා සමහරලාට බෑ ඒතර උගන්නන ක්‍රම වේද කියනවා ඒ අනුසාර ශිෂ්‍යයාට දැනෙන විදිහට, හැඟෙන විදිහට, වදින විදිහට දිය යුතුයි. ඒ සුග්‍රහිතන් 1000 වෙනි විශේෂයෙන් බාහිර අධ්‍යාපනයෙන් මේ මේ ශාසනය තුළ පවතින සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමට අවශ්‍ය කරන ධර්මාඥානය විනයඥානය. නම් සබ්බසිප්පසුතං සමද්ධාය කියන්නේ සියලුම සමාදාන එක ඉතුරු කරගන්න. අපි නම් කියන්නේ දැන් ගොඩාක් කරලා අපි සුතු දෙයක් තමයි සමහර ලොකු ස්වාමීන් වහන්සේලා මේ ඉගෙන ගන්නකොට ශිෂ්‍ය ටිකක් ඉක්මනින් ප්‍රගතියක් වෙනකොට පොඩ්ඩක් පසුබහිනවා. අපි දැකලා තියෙන අපට අත්දැකීම් නැත්නම් අපි නමුත් ඒ අඟවන්න ගිහිල්ලා නැහැ. ඇත්ත වශයෙන්ම හොඳ ගුරුවරයෙක් නම් ශිෂ්‍යයා Tamanටත් වඩා ඉහළට එනවා දැකලායි සතුටු වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක්. එහෙම නැත්නම් ශිෂ්‍යයාට ඒක දැනුණා නම් ශිෂ්‍යයා එදා ඉඳලා ශික්ෂා භංගත්වයට පත් වෙන මේක හරියන්නේ නැහැ කියන. ඒ නිසා සෑම වෙලාවෙදීම Tamanටත් වඩා ඉහළ තැනකට ගන්නවා කියන අදිස්ථානයෙන් කළොත් ලකෝ සාසනෝන්නතිය ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මේ ශාසනය ඇතුලේ සිද්ධ වෙනවා. ඒක ශාසනයේ පැවැත්මට සියලු යහපතට හේතුයි. ඊළඟට මිත්තානච්චේසු පටිවේදෙන්ති. ඔබ තමයි ලොකුම යුද්ධයක් තියෙන්නේ. ගොඩාක් විහාරස්ථාන වල එක විහාරස්ථානයක ලොකු ස්වාමීන් වහන්සේ නැති වෙලාවක දායකයෙක් ඇවිල්ලා දෙන දාණය අරගෙන. එක්කෙනෙකුටවත් දැරිලු සිල් ටිකක්වත් දෙන්න. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ බෙහෙත් ගන්න ගිහිල්ලා තිනේ ආපහු වැඩියට පස්සේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ නේදලා ටිකක් මොනවාර හුරු කරන්න ඕන නේද මේ සිල්වත් දෙන්න බෑ කියලා. ඒව කරන්න බෑ. මම ඉන්න කල්ලේ වකරන්න බෑ කියලා. ඉතින් ඕක දැන් පෙරලොස් ලානකට ගිහිල්ලා අර එක ස්වාමීන් වහන්සේ නමක් ස්ථාන එක ඒ දායකයා කියවල ප්‍රධාන දායකයා කියවලු ස්වාමීන් වහන්සේ ලොකු සාන්නාසට ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න. ඒ පොඩි ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේට මෙතන ඉන්න ඕන නම් දායකයොත් එක්ක කතා නොකර ඉන්න කියලා කිව්වා. මොකද්ද මේකද සාසනය? අද ඕක ඕක මේ අප්‍රකට රහසක්. ඕක ගොඩාක් තැන්වල කියන දෙයක්. ඉතින් ඕවා අපි කියන්න ඕනේ මොකද නැත්තම් බෑනේ. මේ ඒක තදකම තියෙනවා. දැන් මම නම් කියන්නේ මටත් වඩා මා ඉන්න ස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට පැහැදෙනවනම් හොඳ නීති. මම නම් කියන්නේ ඒකයි පැහැදෙනවනම් හොඳයි මේ තුනුරුවන්ගේ සං ජීවමාන සංකේතික සාධිනේ හොඳයි නීති. නිසා ඕක ආද තදකම තියෙනවා. කැමති නැහැ. දායකයෙකු සමග කතා කර කර හිටියොත් මොනවා හරි ධර්ම කාරණයක් හරි ඕක තමයි අතන යන්න හේතු වෙන වෙන කරුණු දාලා යවනවා නමුත් මූල කාරණේ අරකයි බුදුරජාණන් වහන්සේ ඒ සුදුසු සුදුසු නැති අනතුරු ප්‍රධාන දායකයන්ට අඳුන්වලා දෙන්නලු මේ මගේ ශිෂ්‍යය එයාට හින්ද දක්ෂතා තියෙනවා පුණ්‍ය මහිමයක් තියෙනවා සාසනයට ලොකු දෙයක් කරන්න පුළුවන් එහෙමයි බුදුරජාණන් වහන්සේ කියන සාසනය එනිසා ඒ විදිහට ඒ සුරුසු ආයත ඒ ශිෂ්‍යයාගේ තියෙන සුවිශේෂතා දක්ෂතා කුසලතාවන් පිළිබඳව හඳුන්වා දෙයි. මොකද ඒක සාසන උන්නතියට හේතු වෙනවා. ඒ ගුරුවරයාගේ පිටේ හොඳකම අවශ්‍ය කරනවා. ඊළඟට අවසානික වශයෙන් කියව දිසාසු පරිස්සම් කරනවා. ඒ ප්‍රදේශවලදී ආරක්ෂාවක්. ඒ ඒක අර මුල් දෙක හතරවෙනි එකට ටිකක් සම්බන්ධයි. ශක්තිය ලබා දෙන ඕනම තැනකට කියලා නිර්භයව කටයුතු කර ගැනීමට අවශ්‍ය කරන ධර්මාඥානය, භාවනාඥානය, ලේඛන කුසලතාව, දේශන කුසලතාව ඒ සෑම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඒක දිශාවන් වලට ඒ භික්ෂුවට ගිය තැනකදී ගුරුවරයා හැමදාම ඉන්නේ නැහැ. ඒ ගිය හැම තැනකදීම නැගී සිටීමේ ශක්තිය ඉතින් අනිත් පැත්තෙන් ශිෂ්‍ය වශයෙන් පැවති ඒ පැත්තකුත් තියෙනවා. අද ඒ පැත්තකුත් ගොඩක් වෙලාවට ඉතින් අපිට තියෙනවද? කියන කුඨානේන, උපට්ඨානේන, සුසුසාය යනාදී වශයෙන් සඳහන් දැන් කුඨානේන ඈත දුර එනවා දැක්කත් නැගී සිටි. ඒ කරු කිරීම. ගුරුවරයා බලාපොරොත්තු වෙනවනම් ඒක හොඳ නෑ. නමුත් ඒක ශිෂ්‍යයාට අදාළ දෙයක් නෙවෙයි. එනිසා දුරින් යනවා දැකලා ගරු කිරීමක් වශයෙන් නැගී. උපස්ථාන උපස්ථාන කිරීම. සියලු උපස්ථාන කියනවානේ සවසට උදේට දවල්ට සවසට තුන් වතාවක් ගුරුවරයන් උපස්ථාන කියනවා. සුසුසාය කියන දේ හොඳට ඇසීම. ඇසීම කියලා කියන්නේ හොඳට ධර්ම විදියට. හොඳ කල්පනා ශක්තියකින්, හොඳ වීරියකින් අසාරයි. ඒක ශිෂ්‍යයාගේ පැත්තෙන් අවශ්‍ය කරන කාරණා. එන්න මේ විදිහට ඉතින් තවත් කීපයක් තියෙනවා. ඔය විදිහට මේ ගුරුගෝල සම්බන්ධතාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියලා මේක මේ මම ඔය ටික ඉදිරිපත් කළේ මූලිකව මේ මේ සාකච්ඡාවට පිවිසුමක් වශයෙන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් ඒවා දන්නවා. මේ ස්වාමීන් වහන්සේලාටත් ඔය අත්දැකීම් තියෙනවා. ඉතින් මම ඔයට ඉදිරිපත් කළා. දැන් දරුකාඩේතු ස්වාමීන් වහන්සේලා ඔය ගැන දක්වන අදහස් උදහස් පිළිබඳ මම කැමති ඉදිරියට සාකච්ඡා ගෙන යන්න සඳහා ඉදිරිපත් වෙනවා. මේ හරි දැන් මේ ප්‍රශ්නේ මේකයි ගුරුවරයාගෙන් ශාසනය හැසිරීමට අනුග්‍රහයක් නොලැබෙන විට එම ගුරුවරයා අතහැර යාමට සිසුවාට විනය නිලකඩ තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. අර එක තැනකදී කියනවනේ ඔක විනය තියෙනවා මට මතක විදිහට මහා වග්ගපාළියේම අටුවාවේ තියෙන්නේ. එතන කියලා තියෙනවා. ඉතින් ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි වගකීමෙන් කියනවා නම් යන්න එපා නම් මේ කටයුතු කරගෙන මේ ටික කරගන්න කියලා වල හිතන් කර්ම සහිතව ශිෂ්‍යයාගේ උන්නතියක් ගැන හිතලා ශිෂ්‍යයා ඉන්න කියලා කියනවා. එහෙම නැතුව ගුරුවරයාගේ වැඩ කටයුතුට ස්ථානය රැක ගන්න ඒ අදහසෙන් විතරක් කියනවනම් යන්න කියලා කියනවා. එහෙම කියලා කියනවා. ඒක ගුරුවරයාගේ කියන ඒ අවස්ථාවම ශිෂ්‍යයා ඥානවන්ත කෙනෙක් පුළුවන් එක හඳුනන. මොන ගියාට කිසි ප්‍රශ්නයක් කරුණු ටිකක් ඉදිරිපත් කළේ මම ඒකට දාල සතහනක් විදිහට වාගේ ගහගෙන ආපු එකක් තිබුණා මේ. කියපු කම තමයි ඒක. එතකොට මේ ශාසනය කියලා කියන්නේ පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේදන ඉතින් ශාසනය පැවැත්ම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ස්වාමින්වහන්සේලා කවුරුණත් එක්කෝ ශිෂ්‍යෙක් එක්කෝ ගුරුවරයෙක් සමහර ශිෂ්‍යය වෙන්නත් පුළුවන් ගුරුවරයා වෙන්නත් පුළුවන් ඒවා ඒ ඒ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය ඒ විදිහට පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ශාසනාත්‍රයෙන් ඉස්සරහට යෑමට නම් අනිවාර්යෙන් ওই සම්බන්ධතා ওই යුතුයකම් වාක්‍යයෙන් දෙපැත්තෙන් ඉෂ්ට සිද්ධ විය යුතුමයි. ඒ වුණාට දැන් අද ගොඩක් වෙලාවට නැත්තෙමත් ඕකම තමයි. ඕක තමයි අද පිළිවිස්සෙම නමුත් දැන් අපි කොච්චර ධර්ම සංගායනා කළත් ධර්ම සාකච්ඡා කළත් විනය සාකච්ඡා කළත් ඔය සෑම එකකටම අරගෙන නම් ඔය එකක්වත් yaadෙන්නේ නැහැ. නැහැ. මූලික සංගායනාවේදී සාමාන්‍ය ලෝක මහා සංගරත්නයයි සාමාන්‍ය මට ප්‍රශ්න කීපයක් තියෙනවා. මම බලමින් මෙන්න මානවා. සමනංග විනය දරුකව වැඩ සිටිනා වූ ස්වාමීන් වහන්සේලාට සැප අතපැටියලා බුදුජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේකයි කාරණේ කාන්තාවන් පමණක් දහම් පද පහකට හයකට වඩා දේශනා කරන්න එපා කියලා මම දැක්කලා තියෙනවා සංකාරයේදී කිව්වේ. උපසම්පදාසීලේ ඒ වගේම පාතිමෝක්ෂ විහරණය පාසනාවක් කරන ඔය ආදී සංකාරවල ඒ ස්වාමීනි එතකොට දැන් එහෙම කියනන් පස්සේ බුද්ධාං සරණ ලක්කාම් ධම්මං සරණ ලක්කාම් කියනකොට දහම් පද හයක් කියන ඉවරයි. සංඝ අනුසරණම් ගත්තා කියන්නේ කරන්නේ කියනකොට අවත්තෙන්ද ආරම්භ කිරීම පාළි වචන දේශනා කරන්නේ ඈන අකුරක් පාසාම ඈත් වෙනවා කියන සඳහන්. මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ මොකද එමනම් ඈතට වැඩිපුරම විහාරස්ථාන වලට පරිණින්නේ කාම භාව තමයි දානයට ගෙනෙන්නේ. ඊපස්සේ බුද්ධ පූජා පූජා කරනවා. ඒ අවස්ථාවේ කොහොමද කළ යුත්තේ? ඒකම කෙලින්ම විනය විනය ප්‍රශ්න. ඒක ශික්ෂාපදේ තියෙන හරිය යෝපන වික්ඛෝ මාතුගාමස්ස උත්තරී ඡප්පංච වාචය ධම්මන්දේශේ අඤ්‍යතර විඤ්ඤාණ පුරුෂ විග්‍රහේන පාටිත්‍යං කියලා තියෙනවා ශික්ෂාපදයක්. ඒක දැන් අපි නම් ඒ කාලේ පරඝාතට ඉන්න කාලේ අනිවාර්යෙන් මේ කරුණාතුංග කියලා කැපකරුවෙක් හිටියා උපාසක අම්මලා විතරක් ආවනම් අනිවාර්යෙන් මේ ඇවිල්ලා විහාර දොරකඩ අපි ධර්ම දේශනා කරලා ඉවර වෙන තුරුම ඉන්නවා. ඒ අනිවාර්යෙන්ම එසේ විය යුතුයි. එහෙම නැත්නම් ඔය පෙළ නොකිය අර සිංහලෙන් විතරක් කියන විදිහට ඒක වෙන්නේ නැහැ. ඒක අටුවාවේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ ශික්ෂාපදයේ සම්බන්ධයෙන්. නමුත් දැන් ඔය සිල් දීම අනිවාර්යෙන් කරන්න බෑ. සිල් දීමත් එක්තරා බණ කීමක් තමයි. ඉතින් ශික්ෂාපදයක් මොනම අවස්ථාවකදීවත් මේ බොරුල් කරන්න, ඛණ්ඩනය කරන්න බෑනේ අනිවාර්යයෙන්. එහෙමනම් ඉතින් කියන්න බෑ තමයි තනියම ඉන්නවා නම් කපාස්කම් වල විතරක් නම් ඇවිල්ලා ඉන්නේ. අනිවාර්යෙන් කියන්න බෑම තමයි බං. ඒකෙන් ඉතින් ඒගොල්ලෝ කැමති වුණත් උපාසිකාව පිළිස අකමැති වුණත් ඒ කාරණේ කියලා දෙනවා විනා එතනට අමුතු එකක් නැහැ. දැන් ඔය අර එකට ඉඳීම සම්බන්ධයෙන් කියනකොට නම් කියන අරහෝ පෙක්ඛස අනාපත්ති කියලා. රහසිගත භාවයේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ උපසම්පදා භික්ෂුවට කාන්තාවක් ඉන්න තැන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පදසෝධම්ම ශික්ෂාපදයේදී පදසෝධම්ම දෙවෙනි ශික්ෂාපදයේදී අනිවාර්යයෙන්ම නුවණැති පුද්ගලෙක් ළඟ සිටිය යුතුයි. නැත්නම් අර චප්පංච වාදායි පදහයකට එහා ධර්මයේ කියන්න බෑ. ඒක තමයි අනුප්‍රඥාත්යක් වශයෙන් මොකුත් නැහැ. තියෙන්නේ ඉතින් අර ඥානවන්ත පුරුෂයෙකු ඒ සමීපයේ සිටිය යුතු කාරණේ තමයි. අදි 18 අදි 18කින් මෙහා ඥානවන්ත පුද්ගලයෙකු කීපේ කියලා ගන්න වෙනවා. ඔව්. ඒ වගේමයි දැන් සමහර කාන්තාවෝ පිළිත් නෝල්ලේ මනගන්නේ දෙනකොට පොඩි පිළිමිණි පිළිමිණි ගන්නේ එක්කන්නේ. ඒ වගේ අවස්ථාවක උනත් පංචශීලයේ පිළිපද වෙනකොට අර විදිහට දේශනා කරන්න එපා. බුද්ධ වාසිතින් වගේම දේව වාසිතින් අයි කියලා මේ මම දැක්කේ ස්වාමීන් වහන්සේ හේතුකාණේ ධම්ම විමල නායක ස්වාමීන් වහන්සේගේ ධම්මයේ තුරු. දැන් දේව වුණත් දේව භාෂිතයක් වුණත් බුදුරජාණන් වහන්සේ අනුමත කරපු එකක් නම් බුද්ධ භාෂිත සංඛ්‍යාවටම යනවා ඒක බුද්ධ භාවිත, ශ්‍රාවක භාවිත, ඉසි භාසිත යනාදී වශයෙන් තියෙනවානේ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළා නම් අනිවාර්යෙන් බුද්ධ භාවිත බවට මේ යනවා. ශික්ෂාපදයෙන් ආපත්‍ය සිද්ධ වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අනිත් කාරණේ තමයි ඒකේ උපසම්පදාසිත කියන කාරණේ තමයි හම්බෙන්නේ. දිහියන්තයි වික්තුන් වහන්සේලාටයි ධාතා එකට කියන්න පරිදි සඳහන් කරලා තියෙනවා. පිරිත් රාජායනා කරාට කමක් නැහැ. ඒ මොකද දැන් අපි කියමු බෝධි පූජාව, බුද්ධ පූජාව පවත්වලා අවසානයේ පාරමීය මෙත්ත සූත්‍රයෙන් දේශනා කරනවා. ඔය වගේ දේශනා කළාට කමක් නැහැ. නමුත් සඳහන් කරනවා ධාතා එකට කියන්න හොඳ නැහැ කියලා දෙනවා. ඔක මෙහෙම කියන්නේ යේ කුහියේන පගුණං ඝංකං වාචේති අනාපත්ති කියන හොඳට ප්‍රගුණ වෙච්ච දැන් ඉතිපිසෝ පාඨේ කාටවත් ප්‍රගුණ නැත්තේ නැහෙනේ කරණීය සූත්‍රය ගිහියට ප්‍රගුණ නැත්තේ නැහැනේ. ඒ නිසා ඒ වගේ අතිශයින් ප්‍රගුණ වෙච්ච ග්‍රන්ථයක් ධර්මයක් කීමෙන් ආපත්‍ය වෙන්නේ අර වැරදෙන ගානට හදෝ හදෝ කියන හද හදා කියවන එක තමයි ඔතනදී කටපා වාචෝද්ගත කරනවා කියලා ඔතන කෙලින්ම කියලාදී කටපාඩම් කරනවා. ඒක තමයි එපා කියලා තියෙන්නේ. අරයන් ප්‍රගුණග්‍රන්ථයක් කීම නිසා තමයි පිටිසෝපාඨය ආදී පිරිත් කීම් ආදීදී වරදක් නොවෙන්නත් ඉතින් ගාථා කියනකොට අපි දන්න ඒ ගාථා මේ කොයි ගාථාද කියලා බුද්ධ භාෂිතයට ඇතුළත් වෙච්ච ගාථා නම් ගිහියට ඒවා ප්‍රගුණ නැත්නම් තමයි ඕක සිද්ධ වෙන්නේ. අපි මේ සාකච්ඡාව මේ විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන කරන නිසා කොහොමත් කමන්නේ ඇති කොහොමද මේ ඒකනක සමහර කාරණාවකට මේ පවාරණය පිළිබඳ ආහාර පවාරණය පිළිබඳව දැනගන්න අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ කතා කරන්න හොඳ වෙච්ච කොටසක් පාටිච්ච කාලයේ වටම පවාරණ ශික්ෂාපදයේ පිළිබඳව විස්තරයක් කරනවා කටම පවාරන. පවාරණය වීමට නම් කර්ම පහක් තියෙනවා අසනම් පඤ්ඤායති භෝජනම් පඤ්ඤායති අධ්‍යාරණම් පඤ්ඤායති පටිච්චේදෝ පඤ්ඤායති යනාදී අසනම් පඤ්ඤායති භෝජනම් පඤ්ඤායති අධ්‍යාරෝ පඤ්ඤායති පටිච්චේදෝ පඤ්ඤායති තවත් එකක් තියෙනවා ඔක මතක් වෙලායි ඒක කියනකොට අතනම් පඤ්ඤාන්ති කියලා කියන්නේ අර ඕදන කුම්හාස සත්තු මච්ච මාංශ කියන පංච භෝජන අසුරින් එකක් වෙන්නට ඕන. වළඳමින් සිටින භෝජනයක් ඒ වගේ එකක් වෙන්නට ඕනේ. දායකයත් කවුරු හරි කමන්නේ ස්වාමීන් වහන්සේ නමක් හරි ජීවිතෙත් ඒවා වෙන්නට ඕනේ. භෝජනං පඤ්ඤාය. අර පංච පංච භෝජන අතරින් එකක්. අභිහාරෝ පඤ්ඤායති අභිහාරෝ කියලා කියන්නේ භෝජනේ ළඟට ගෙනාවත් බෑ ඒක බෙදන්න නැමෙන්නට ඕනේ. පටිච්චේකෝ පඤ්ඤායති ඊළඟ භික්ෂුව ඒක ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. තව එකක් තියෙනවා. අත්පාසේ හිතෝ පඤ්ඤායති ඊළඟට ඈත ඉඳලා නෙවෙයි අත්පාසේ ඉඳගෙන ඒක බෙදන්නටත් ඕනේ. කර්ම පහ සම්පූර්ණ වුණාට පස්සේ පවාරණය ජනිත වෙනවා. ඉතින් පවාරණය වුණාට පස්සේ ඊළඟට වළඳනවා නම් දවල් කාලේ ඒකට කරන ආකාරය පිළිබඳව මම හිතනවා දැනුමක් ඇති. අර තව මොකද කියලා තියෙන්නේ? ඒක මොකක්ද? මොකද්ද කියන්නේ ඒක? හත්පාසයේ පිටව අධිබරිති කියන එක. ඒක තව එකක් ඇහවෙන ප්‍රශ්නයක්. මතක් කරගන්න පටන් පාරම ශික්ෂා වගේ පිළිබඳව ඉස්සරහට පටන් පාරම. තවත් කාරණාවක් ඉස්සර ඉස්සර කරපු එක සම්බන්ධයෙන් මහමසානංශ කාන්තාවන් සඳහා වචන හයකට වඩා ධර්ම දේශනා කිරීමෙන් අවකත් වෙනවා. නමුත් ඒ සිදුවන්නේ කුසලයක් නේද කියලා ධර්ම දේශනාවේදී ප්‍රවෘත්ති වෙනවා. නෑ ඒක හරියටම අපත තියෙනවනේ. කුසල් සිතෙන් සිද්ධ වෙනවා, අකුසල් සිතෙන් සිද්ධ වෙනවා, අව්‍යාකෘත සිතෙන් සිද්ධ වෙනවා. කුසල් සිතෙන් නම් ඔය කියප අවස්ථාව හරි. බණ කියනවා කුසල් සිතෙන් හැබැයි ආපත්‍යක් වෙනවා. ශික්ෂාපදයක් තියෙනවා ඕවා අපිට ගණන් ගන්න බෑ කියලා මේ කාලේ කියලා කරොත් අකුසල් සිතෙන් සිද්ධ වෙනවා. දැන් රහතන් වහන්සේ නමක් වුණත් මේ සහසේයාපස්යෙන් අපි කියමු සහක්‍රියාපත්තියට ලක් වෙනවා. ගිහි සාමේ රහත් වෙලා නැති වුණොත් අපි කියනවා දැන් නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ අව්‍යාකෘතසිට නේ වැඩ කරන්නේ විපාකසිට නේ. ඒ රහතන් වහන්සේ නම ක්‍රියාසිට වැඩ කරන්නේ. සංචාරිත් එහෙම ගත්තාට පස්සේ එතකොට අව්‍යාකෘතසිට එන්නත් සිද්ධ වෙන්න පුළුවන් ඒ ශික්ෂාපද කඩවීම. ඒ නිසා කුසලයක් සිද්ධ වුණාට ආපත්‍ය සිද්ධ වෙනවා. අවසර සම්මාසනේ අපේ දිනේ කතා තුළදී අන්තරාය හතරක් කියවෙනවා ශීලාන්තරාය, විත්‍යාන්තරාය, ඒ වගේම කාරණා දෙකකුත් එක්ක මෙතන අහන්නේ සයනහක වික්ෂුවක් විත්‍යාන්තරායකට සහ ශීලාන්තරායකට පත්විය හැකි අවස්ථා පිළිබඳ විග්‍රහයක් කරන්න කියනවා. ශික්ෂාපද වලින් විත්‍යාන්තරායටපත් වෙන තැන තමයි වැඩිම අප්‍රකටම වෙන්නේ. දිට්ඨි අංකරා ඉතින් අර අරිට භික්ෂුව වගේ එතන සඳහන් වෙන්නේ යෝපන භික්ඛු එවං වදේ තතහම් භගවත ධම්මං දේතං ආජානාමි යතයනි අන්තරායක ධම්මා උත්තර භගවත තේ පරිදේවතෝ නාලං අන්තරායාති ඔය ශාපදේ එක සඳහන් වෙන්නේ දිට්ඨි අරගෙන සීල විපස්සී ආචාර විපස්සී ආජේ විපස්සී දිට්ඨි විපස්සී කියලා කියන එකෙත් මේ විපස්සී කියන්නේ අන්තරාය කියන්නේ දෙකක් නෙවෙයි එම නිසා දිට්ඨි අන්තරාය කියන සම්මා දිට්ඨිය අනතුරේ වැටුණා. දැන් අරිට මහාන ගාත්තේ සාමාන්‍යයෙන් දැන් ගිහි අය කාමසෝ විඳින්මින් රහත් වෙන අයත් ඉන්නවා. යට මාර්ගඵල ලබන අය, අධිගම ලබන අය ඉන්නවා කාමසෝ විඳින්මින් කාම සේවනය කරමින්. එතකොට පැවිදිතුමන් වහන්සේලා කම්සු කම්සෝ කියවට ඇඳ ඇඳ පුටු කොට්ට මෙත් ආදී පාවිච්චි කරමින් මාර්ගඵල ලබනවා. ගිහි අය ඇඳට කොට මෙට යාන වාහන ආදියත් ලබනවා. ස්ත්‍රී සේවනයත් ලබනවා. මාර්ගඵල ලබනවා. ඒතර දෙන්නන්නේ හිතේ එක වැඩ පිළිවෙලක් නේ කරන්න තියෙන්නේ මාර්ගඵල ලබන්නේ. එතකොට මොකද ස්වාමීන් වහන්සේට විතරක් ස්ත්‍රී සේවනය අන්තරාය කර වෙන්නේ අධිගම ලබන්න කියලා අරිට මහාන ගත්තේ. ඒක සිනේරු පර්වතයට අබෑටයක් සමාන කරනවා වගේ කියලා අතුවා විස්තර කරලා තියෙනවා. එම නිසා ඒ වෙලාවේදී ඒ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අන්තරාය කරයි කියන ඒ සම්මාදිට්ඨිය මෙයාට ඇති වෙනවා. එම නිසා දිට්ඨි අන්තරාය. ඊළඟතරය පිළිබඳව අහලා නම් තියෙනවා සම්මත මම හිතන්නේ ප්‍රකටයි පරාජිකා හතරයි සංගායශේෂ 13යි තමයි සීල විපත්තියට යන්නේ. දැන්තර විපත්ති හතරම අනුසාරයෙන් කරනදී අනිත්පත් කියන්න වෙයි. සීල විපත්ති කියලා කියනකොට ඒ කියපු එක තමයි පාරාජික හතරයි සංඝාදිශේෂ tikai ඒ බරපාපත්ති ටික සීල සීලාන්තරයි සීල විපත්ති. ඊළඟට දිට්ඨියන්තරයි දිට්ඨි විපත්ති ආරම්භියට. ඊළඟට ආචාර විපස්සී කියලා කියන්නේ ඔය පරාජිකා සංඝාදිශේෂ අයින් කරලා අන්තිමට අර ditthi විපස්සියට අයත් වෙන ශික්ෂාපද එක දෙකක් අයින් කරලා අනිත් ඔක්කොම ආචාර විපස්සියට ඇතුළත් වෙනවා. ඊළඟ ආජීව විපස්සිය කියලා කියනකොට ඔය පරාජිකා තුල තියෙන ඒවත් ඒකට එක්තරා විදිහකට ඇතුළත් වෙනවා. ඊළඟට ආචාර විපස්සියට ඇතුළත් වෙන මේ සීල විපස්සියට ඇතුළත් වෙන ඒවා වගේ කොටසකුත් ඇතුළත් වෙනවා. ආචාර විපස්සියට ඇතුළත් වෙන ඒවායින් කොටසකුත් ඇතුළත් වෙනවා. ආජීව විපස්සිය කියනකොට එනම් උතුරු මිනිස්සුන් කියනවා ජීවත් වීම උදෙසා. සංචාරිකාදී කරනවා ජීවත් වීම උදෙසා. එතකොට ආජීව විපස්සිය සීල විපස්සිය ඇතුළෙන් සිද්ධ වෙනවා. නමුත් ඒකාන්ත නැහැ. ජීවත් වීම උදෙසා සුපර්මික් ගම් කියන්න පුළුවන් වෙන වෙන දේවල් උදෙසා කියන්න පුළුවන්. කප්කම් කිරීම ජීවත් වීම උදෙසා කරන්න පුළුවන් වෙන වෙන දේවල් උදෙසා කරන්න පුළුවන්. ජීවත් වීම උදෙසා කළොත් තමයි ඒවා ආජීව විපත්ති බවටපත් වෙන්නේ. ඊළඟට ඊට පස්සේ ආචාර විපත්තිය සඳහන් වෙන අර ඇති උතුරු මිස්දම් කීම් ආදී ශික්ෂාපද ගන්නකොට ඒ ආජීව විපත්තියට ඇතුළත් වෙනවා ආචාර විපත්තියනොත් ඇතැම් ඇතැම් ශික්ෂා පද නමුත් ඒකාන්ත කරලා කියන්න බෑ ඒක මොකද හේතුව ආජ්‍ය විපත්තියට සම්බන්ධ නොවන පැත්තකුත් තියෙනවා ඒ ශික්ෂා පදවල ආචාර විපත්ති පමණක් භජනය කරන. එම නිසා ඒ ආජ්‍ය විපත්තියට අදාළ වෙන ශික්ෂා පදවල සම්බන්ධතාව එහෙමයි. අවසරයි ස්වාමීනාන්ත ඉතලා ප්‍රකාශ කළා ආපත් සිද්ධ වෙනකොට කුසල පැත්තක් සිද්ධ වෙනවා අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන් අව්‍යාකෘත සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේ පිළිබඳව තව ටිකක් පැහැදිලි කිරීමකට ආපත්ති පිළිබඳව සඳහන් කරනකොට ඔය තුන් ආකාරයෙන් සිද්ධ වෙන හැටි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ආපත්ති නැත්නම් ශික්ෂාවට පැනෙවි ගිය මුල අදහසක් නිසාද කියන බව ටිකක් පැහැදිලි කිරීමක් කළොත් ශික්ෂාපද පැනෙවි වෙනා ඉතින් දස අත්වසේ පටිච්ච ශික්ෂාපදම් පඤ්ඤාපස්සාමි කියලා සංඝසුත්තාය සංඝපාසුතාය දුම්මං කෝණං පුග්ගලං නිග්‍රහාය තේසරණං භික්ඛුණං භාසු විහාරාය යනාදී වශයෙන් කරුණු 10ක් මුල් කරගෙන එතකොට දැන් මෙතන විශේෂයෙන් අපි එක ශික්ෂා පදයක් කරන් බැලුවොත් දැන් අපි ගමු පළවෙනි කාරාජිකාව. සංඝ සුද්ධතාව. සුද්ධතාව කියලා කියන්නේ මනාබව. කියන සුට්ටු බන්තේති මනවයි කියලා පිළිගත්තා නම් ඒක ඒ මනවයි කියලා ඒ ශික්ෂා පදේ එහෙම පිළි අරගෙන කඩනොකර රැකීම බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම එයාට මනාබව පිණිස හේතුයි. ඉතින් ඊට අනුතරව දැන් මෛත්‍රී සේවනයේ මොවාගේ දෙන්න ගියාට පස්සේ මම බවක් නැහැ භික්ෂුව. දැන් ඔය ගොඩාක් වෙලාට බලන්න ඔය සිවුරු වරිණ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ සිවුරු වරියට පස්සේ බාහිර පෙනුමත් ඉතුරු කියලා කියනවා. කටහඬ පව මාමු කියලා ගිහිල්ලා අර මනා බවක් සැහැල්ලු බවක් නැතිලා යනවා. එනිසා ඒක ආරක්ෂා කරන එක එකයි සංඝ සුත්තුසා ශික්ෂාපද පැනවීමේලා ඒ පාන්තියක්. පහසුතාව. මේ පහසුවකුත් වෙනවා. දැන් ඔක අනිත් පැත්තට ගන්න පුළුවන්. ඉතින් ඒවා සේවනය කරනකොට ආස්වාදයක් ලැබෙන එකෙන් පහසු වෙන කියලා. ඔය පහසු වෙන්නේ මෙතන කියන්නේ. ඒ ආධ්‍යාත්මික වශයෙන් නැති වෙන සංසිඳීම නිසා වගකීම් වලින් ඒ පැත්තෙන් බරසහිත බවක් නැති නිසා සංඝයාට පෞද්ගලික සැලකෙනවා. අනික ඉතින් ඔවා කරන්න ගියාට පස්සේ මොන පහසුවක්වත් නැහැ නේ. ඒවට තවත් ආවසේව කරන්න තියෙනවා. ඒ නිසායි පහසු භාවය නැති වෙලා යනවා. ශික්ෂාපදේ ආරක්ෂා කිරීමෙන් පහසු භාවය තියෙනවා. දුම්මංකෝණං පුද්ගලා නිග්‍රහය. දැන් ওই ශික්ෂාපද නොතිබුණා නම් ඒ විතික්‍රමණය කළාට පස්සේ ඇයි ඒ වරද කළේ කියලා අහනකොට ඒ අලාජී සහ දුස්සීලයට මොකද කරේ? මොකද වරද? කවුද කියවක වරදද කියලා කරුණ දක්වන්න පුළුවන්. දැන් ශික්ෂාපදේ තියෙනකොට එහෙම නැහැ. ඒ නිසා ඒ පුද්ගලයින්ට අලාජී සහ දුස්සීල පුද්ගලයින්ට නිග්‍රහය පිණිස බලපානවා දැන් පළවෙනි ශික්ෂාපදේ වුණත් එහෙම තමයි. පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය. දේශීය භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද නොතිබුණා නම් මේකෙන් ශික්ෂාපදේ කැඩෙනවද මේ වීතික්‍රමණයෙන් දුර්වල වෙනවද කිලුට වෙනවද එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශික්ෂාපදේ කෙලින්ම තියෙනකොට දේශීය භික්ෂුන් වහන්සේලාට සීලය ආරක්ෂා කිරීමේ හිලා විමතිය ඇති වෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට අපසන්නානම් වා පසාදා. ඉතින් නොකෑදුණු අයගේ පැහැදීම පිණිස අටුවාවේ කියලා තියෙන මිදඳුට වුණේ ස්වාමීන් වහන්සේලාගේ විනය ශික්ෂාවල පොතක් දැක්කලා මහා පැහැදීමටපත් වුණා කියලා මේ මහා ලොකු දෙයක් නෙමේ ස්වාමීන් වහන්සේලා කරන්නේ කියලා. පසන්නානම් වා භීවෝ භාවය. ශාසනයේ පිළිගත පැහැදීමක් තියන අය තවතවත් මේකේ තියෙන ගැඹීරත්වය කුමක් ඉලක්ක කරගෙනද කියලා දැනගන්නවා. ඉස්සලා විනය විතරක් දැනගන්නවා. මේ විනය ආරක්ෂා කිරීම නිසා ලැබෙන විකල්පය පිළිබඳව වැඩිපුර ධර්මයට දැක ගන්නකොට සාසනයට කිට්ටු වෙනකොට ස්වාමීන් වහන්සේලාට හඳ ස්වාමීන් වහන්සේලාට කිට්ටු වෙනකොට දැනගන්නවා. ඒක තමයි පැහැදුණු අයගේ වඩා ප්‍රසාදයේ පිණිස ශික්ෂාපද හේතු වෙනවා. ඊළඟට සද්ධම්මට්ඨිය පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද ශාසනයේ පිළි බොහෝ කාලයක් පැවතීමට තිරස්ථිතියට හේතු වෙනවා. ඇයි? විනයෝනාම ශාසනස්ස ආයු කියලා වදාන. ඒ නිසා ශාසනයේ පැවැත්මට කෙලින්ම විනය නැත්නම් ශාසනයක් නැහැ. ඒ නිසා ඒ ශික්ෂණය හේතු වෙනවා. විනයානුස්සහාය. ඒ විනයට අනුග්‍රහ සමත විනය, සති විනය යන ආදී වශයෙන් සඳහන් වෙන ඒ ශික්ෂණයට ඒ ශික්ෂණයට හේතුවක් වෙනවා අනුග්‍රහයක් වෙනවා මේ ශික්ෂාපද. එතනදී ඔය එක එක ශික්ෂාපදයක් කරන් බලනකොට තව දෙකක් බැරි වුණා. දිශධම්මිකානං ආසවන පටිඝාතාය. මෙලොවදී පැමිණෙන ඕදුරු දුරු කිරීම පිණිසත් දුරු වීම පිණිසත් බලපාන. දැන් අපි ගත්තොත් එන සොරකම් ආදී ඒවා කරන්න ගියොත් මෙලොව ඕදුරු ගොඩයි. වාක්‍යයක් නෑ අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා දන්නවා. සම්පරායිකානං ආසවන පටිඝාතාය. පරලෝක විපාක වශයෙන් යහපත පිණිස පවතින්නේ නැහැ. නිසා ඔන්න කර්ම භය අරබය ඕක උදෙසා බුදුරජාණන් වහන්සේ යනවා ශික්ෂාපද. ඒ නිසා සමහර සමහර ශික්ෂාපද වලින් ඉතින් ඔයගේ සමහර කර්ම වල වැඩි තා උදෙසත් සමහර ශික්ෂාපද වලින් නිසා නොවන පිරිසක් හේතු වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔය මුදල් ගැන ඉස්සෙල්ලා කතා කරා. විකාල භෝජනය ගැන කතා කරා. ඔය සෑම ශික්ෂාපදයකින්ම බලාපොරොත්තුනේ ඔය කරුණු ඔක්කොම හෝ කොටසක් හෝ එක එක විදිහට වැඩිතාවකින් හරි අඩුතාවකින් හරි ඒ කරුණු 10 සපුරාලනු පිළිස තමයි දේශනා කළේ තැනෙවි. ඒ වගේම තමයි සිතන ඇහුවා ත්‍රිපිටකයෙන් ඒක වෙන්නේ කොහොමද කියලා. ආ ඔය ත්‍රිපිටක. මෙහෙමනේ චිත්ත ඉස්සලමම කියවා ත්‍රිපිටක අරනේ. අතන තියෙනවානේ නිදානම් නිදානම් නිදානම් පොග්ගලං වක්ඛං පඤ්ඤාත්ති දිනේවච ආනත්තාපත්ති නාපත්ති විපත්තිං අංගමේවච ජනාධිවසෙන් ගාථාවලට අන්තිමට චිත්තය කියන එකක් තියෙනවා. කුසල් සිතින් අකුසල් සිතින් අව්‍යාකෘතයි. උසාවිත අකුසාවිත ප්‍රකටයි අව්‍යාකෘත සිත කියන එකට දැන් අව්‍යාකෘත කියන ධර්මතාවයට කුසාසිත නම් 21යි අකුසාසිත නම් 12යි අනිත් ඔක්කොම අව්‍යාකෘත එනම් ක්‍රියාසිත 20යි විපාකසිත 36යි රූප 28යි නිර්වාණයයි ඒවා ඒ සිත් වල ඉඳලා චෛත්‍යකත් එක්කලා ඒවා ඔක්කොම අව්‍යාකෘතයි දැන් මෙතන සිත් ගැනම ගන්න නිසා දැන් අපි ගත්තොත් මෛත්‍රී සේවනය කෙලින්ම අකුසල හිතෙන්. ඒකත් ප්‍රභේද වෙනකොට ලෝභ හිතෙන් සිද්ධ වෙනවා. ඊළඟට අපේ කාමධාතන කෙලින්ම ද්වේෂ හිතෙන්. ඒ නිසා ඒවා අකුසල හිතෙන්. ඒකෙන් අර ගන්න පුළුවන්. දැන් අපි කියමු මෙහෙම. අර ඉස්සලා කියවෙච්ච විදිහට දැන් තමන්ගේ මව් කියමුකෝ නැත්නම් අසරණ කාන්තාවක් කියමුකෝ එයාට පස්සේ Taman ඉන්න වාසස්ථානයේ අසරණයිනි කියලා කරලා ඉතින් මේ වැස්ස වෙලාවනේ කියලා කරලා කරුණාවෙන් ඉදා ගන්න ඉඩ දෙන්න පුළුවන්. ඉතින් සිත කුසල් විතක්. දැනුණාට ආපස්සිය සිද්ධ වෙනවා. ඊළඟට අපි කියමු රහතන් වහන්සේ නම. රහතන් වහන්සේ නමකුත් අර විදිහට ශික්ෂාපදයේ තියෙනවා. ගොඩක් කලකට මේ රහතන් වහන්සේලා දැන් අචිත්තකව සිය සිද්ධ වෙන ශික්ෂාපද අපි කියමුකෝ අර වයසක අම්මයි තාත්තයි එකසෝ රහතන් වහන්සේ නමකගේ අහඬ වෙලා ඉවත් වෙලා හිටියට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සමවි කරලා නැවත වතාවක් දෙන්න එකතු කළා. ඉතින් උන්වහන්සේට අපසලිතක් නැහැ කුසලිතකුත් නැහැනේ. ඒතර කෙලීම ක්‍රියාසිත තේරියක් තමයි මේ කර්තව්‍ය හිලා ඇතුලෙන් වැඩ කරන්නේ. ඒ උන්වහන්සේට අව්‍යාකෘත සිතකින් පංචාරිත්ත ශික්ෂාපදේ කඩනවා. අර විදිහට අර ඉස්සෙල්ලා කියවෙච්ච විදිහට අරිගම් පුතුම්ජන ස්වාමීන් වහන්සේ නමක් හරි යකාදිගම ලෞකික ස්වාමීන් වහන්සේ නමක් හරි අර විදිහට තමන්ගේ කුටි වේනාසනේ අසරණ කෙනෙකුට කාන්තාවක නිදා ගන්න දෙනවා. එහෙම නැත්නම් දන්නේ නැහැ කියමුකෝ මේක නොදැන. ඇවිල්ලා හිටන් කවුරු හරි නිදා ගන්නවා තමන්ගේ කුටිය දොර ඇරලා තිබ්බා රැයට දොර වහගන්න කියලා නෑනේ දවල්නේ දොර වහගන්න කියලා තියෙන ස්වාමීන් වහන්සේට කටපෙනකොට නිදා ගන්නවා ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ රැය නිඳ ගිහිල්ලා විපාක සිත් වැඩ කරන්නේ ශික්ෂාපදේ කඩගෙන අන්න අව්‍යාකෘත විදිහට අර පදෝෂෝධන්න එකත් ඒ විදිහටම ගන්න පුළුවන් ඒ නිසා කුසල් සිතින් අකුසල් සිතින් විපාක සිතින් ක්‍රියා සිතින් ආපත්‍ය වලට ලක් වෙන්න පුළුවන් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි කෙනෙක් පැවිදි කරපු දාපතන් බෞද්ධ ධර්මාධ්‍යයනයේ අවසානයේ ශිෂ්‍ය සැදීමේදී දැන් අද කෙරෙන ක්‍රමය පාරිගණික අධ්‍යාපනය ලබා දීම තම සාමාන්‍ය දිනදීක බොහෝ අඩු ලොකු සම්පේමකට තියෙනවා ස්වාමීන් වහන්සේ යෝජනා කරන විදිහට ස්වාමීන් වහන්සේ හිතන විදිහට අපේ ථේරවාද සම්ප්‍රදාය අනුව මහා විහාරීය සම්ප්‍රදාය අනුව පොඩි කෙනෙක් වහන කළ දායදා උන්වහන්සේගේ අධ්‍යාපනයේ සැකසී සිටේ කෙසේද? නැකද පොත් වශයෙන් ගත්තා මෙන්න මේ වගේ ධර්ම කොටස් වන පොත්වල ඉති මේ විදිහට පෙළ ගැස්මක් කොහොමද සාමාන්‍ය සිද්ධ වෙන්න ඕනේ අධ්‍යාපනයේ. ඒකනම් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. සාමාන්‍ය වියත් කියනවා වියත් ස්වාමීන් වහන්සේලා කියනවා අඩුම වශයෙන් භික්ෂුවකට මුළු ත්‍රිපිටකයම පරිශීලනය කරලා ධර්මඥානයක් ඇති කරගන්න බැරි නම් ත්‍රිපිටකයේ ව්‍යුහය සාමාන්‍ය සංක්ෂිප්ත වශයෙන් පරිපූර්ණත්වයක් ලබන්න අඩුම වශයෙන් කියනවා විසුද්ධි මාර්ගයයි මිලින්ද ප්‍රශ්නයයි අභිධර්ම අභිධර්මාර්ථ සංග්‍රහයයි කියන ඔන්න ඔය පුස්තක තුන පිළිබඳව ප්‍රවීණත්වයක් ලබන්න කියලා. මොකද විසුද්ධි මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා පිළිබඳව ත්‍රිපිටකයෙන්ම ගත්තෝ මේ තියෙනවා සාරාංශය. එම නිසා ඒ පොත් තුනවත් ඒ පොත. ඊළඟට කෙලින්ම අභිධර්මය කියලා කියන්නේ මූල පදාර්ථ. සියලු දේවල්ගේ අස්පචේතනික අචේතනික සියල්ලගේම මුළු සත්‍ය ප්‍රකරණයම එල්ල කරලා ඒ ඉගෙන ගැනීමට අත්ලක් වශයෙන් සම්පාදිත විශිෂ්ටතම ග්‍රන්ථය තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. ඒකට විස්තරාර්ථ කථනයක් විදිහට මේ අභිධර්ම චන්ද්‍රිකාව කියන්නේ ඒක පිළිබඳව පූර්ණ අවබෝධයක්. ලොකු ප්‍රවීණත්වයක් ලබා ගැනීම. ඒ නිසා ඒ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය පිළිබඳව පරිපූර්ණ වැටහීමක සාරාංශයක් ලැබෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය උගෙනීම නිසා වෙනවා. ඊළඟට මිලින්ද ප්‍රශ්නේ කියන්නේ කෙලින්ම උණුසුම් ධර්මානුකූල ප්‍රශ්නෝත්තර මාලාව. ඉතින් මේක අද ගොඩාක් අවශ්‍යයි දැන් ඔය ධර්ම දේශනාවක් වුණත් කරනකොට මුගාවක් පේන දෙයක් තමයි මේ ඒ අර උණුසුම් වාක්ශෛලිය අඩුයි. දේශනාව පටන් ගන්නෙ ඒකාකාරීවමයි. ඊළඟට දේශනාවේ සන්දර්භය එක හා සමානයි. අවසානය එක හා සමානයි. සීමිත වචන ප්‍රමාණයක් තමයි කරකැවෙන්නේ එකම සන්දර්භයක් තුළ. එම නිසා එහෙම නොවෙන්නට ඔය ඔය ග්‍රන්ථාත්‍රය පිළිබඳව හොඳ නිපුණත්වයක් ලබා ගැනීම එක්තරා මට්ටමකට භික්ෂුවට ප්‍රමාණවත් වේ කියලා මේ ආප්තයන් විසින් සඳහන් කරනවා. විද්වතුන් විසින් සඳහන් කරනවා. එතකොට දැන් ඔය தත්ත්වයට එන්න දැන් පොඩි කාලේ ඉඳලා පැවිදි කරාට පස්සේ විශාල වගකීමක්. මුලින්දලාම වනපොත්වල යුතු ග්‍රන්ථ වශයෙන් නම් මහා ගොඩක් තියෙනවා. දැන් අපි ගන්නකොට විනය පැත්තෙන් ගත්තොත් මුලින්දලාම තියෙනවා ඉතින් ප්‍රාතිමෝක්ෂය ඉඳලා මුලින් මේ පාලි පමණක් නෙමෙයි සංස්කෘත වුණත් වර්ණයගිලි අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊළඟට ධාතු මංජතාව අනිවාර්යෙන් කටපාඩම් වෙලා තිබිය යුතුයි. ඊළඟට බාලාවතාර රූප සිද්ධි අත්‍යවශ්‍යයි නැත්නම් හැම තැනම උගන්වන්න ගියාට පස්සේ ඉගෙන ගන්න ගියාට පස්සේ බය ඇතිවෙනවා. අර වනපොත් කිරීමේ ශක්තිය තමා තුළ තියෙන ඒ වෙලාවේ ගන්න බෑ වනපොත් කිරීම එකපාරට. නමුත් අර තමාට ලොකු ශක්තියක් තියෙනවා විශ්වාසයක් තියෙනවා මට පුළුවන් කියන එක මොකද අර එයා ඉස්සරලා එක දරලා තිබිච්ච නිසා. එම නිසා ඒ ව්‍යාකරණ පුරාන්තා නිගණ්ඩු එහෙමත් අවශ්‍යයි. පවදනයකට වචන රහසයක් දීලා තියෙන ආකාරය අවශ්‍යයි. ඊළඟට විනය පැත්තෙන් දැන් අපි එකනම් කියන්නේ විනය පිටට යන. අඩු වශයෙන් ප්‍රාතිමෝක්ෂේවත්. ඒ වගේම සුවිශේෂ ධර්ම විනය කරුණු පිළිබඳව ඒ තැන් හරි උද්ෘත වශයෙන් හරි කටපාඩම් කරගෙන තිබෙනවා. සූත්‍ර පිටකයේ අද ධම්මපදයක් පාඩන්නේ අද වික්ෂුන් වහන්සේලා දිහා ස්වාමීන් වහන්සේලා දිහා ගොඩාක් අය බලනකොට අරට වශයෙන් ධම්මපදයක් කටපාඩම්. එහෙම අඩුවක් තියෙනවා. ඒ නිසා සූත්‍ර පිටකයේ තේ විශේෂ විශේෂ ග්‍රන්ථ. යබිධර්මයේ අභිධර්ම චන්ද්‍රිකාවෙන්දලා මාත්‍රිකා ස්වરૂප අනිවාර්යෙන් මාත්‍රිකාවල තියෙන ස්වરૂප හිඳගෙන තියෙන්න තමයි කටපාඩම. මම නම් දෙන්නෙම නැහැ පොතක් අරන් ඉන්න උගන්වනකොට. දෙන්නෙම නැහැ පොතක් අරන් ඉන්න ස්වરૂප හිඳින්න කුසල ධර්මා කියලා කියනකොට පොත් උස්සගෙන ඉන්න දෙන්නෙම නැහැ. කුසල ධර්මා නම් ඒකේ ස්වરૂප ටික අරගෙන ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය විදිහට කටපාඩමින් තමයි අහුලන්න තියෙන්නේ. නැත්නම් ඒක පැවැත්මක් නෑ. ඒක චාරිත්‍රාක් විදිහට පොත බලාගෙන පොතේ ගුරා වගේ කීවා පැවැත්මක් නැහැ, රැඳීමක් නැහැ. එම නිසා ඒ වනපොත් කිරීමේ ග්‍රන්ථ වශයෙන් ගන්නකොට ඕ අවශ්‍ය ඉතින් අනිවාර්යයෙන්ම pāli භාෂාව පිළිබඳව නිපුණත්වයක් එන්නට නම් මේ සිංහල භාෂාව සහ සංස්කෘත භාෂාව ප්‍රාකෘත ආදී හොඳයි හින්දිත් එකතු කර ගන්නට ඕනේ. ඒ භාෂා දෙක නම් අවශ්‍යමයි. සිංහලයි සංස්කෘතයි. කොහොමද සංස්කෘතේ තරම් මේ ශාස්ත්‍රීය උසස්ම විනමේ ව්‍යාකරණ ග්‍රන්ථය අෂ්ටාධ්‍යාය නෑ කියන එක මේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලාත් දන්නවා. එම නිසා සාරස්වතේවත් සෑහෙන මට්ටමකටවත් කියලා තිබුණේ නැත්නම් එච්චර පාළි දැනුම මේ මෝහත් කරගන්න සම්බන්ධ කරගන්න ලේසි නෑ. ඊට සිංහලත් අවශ්‍ය සිංහල නැතිනම් එහෙම සුවිශේෂ ප්‍රාන්තයක් නැහැ ව්‍යාකරණ අනුසාරයෙන් අර විද්‍යාත්මක කරව තමයි තාමත් ඉතින් මුගක් කට්ටිය බලන්නේ. කෙසේ නමුත් ඒවත් කටපාඩම් කරලා තියෙන්න ඕන. නැත්නම් හරියන්නේ. ඉතින් ඒ නිසා ඔය භාෂාව හැසිරීම හේලා අපට හුඟක් පේනවනේ. දේශනාවලදී මම හිතනවා මෙතන ඉන්න ඔය ලොකු සානතර හොඳට දන්නවා ඇති. ස්වාමීන් වහන්සේලා භාෂාව හැසිරීමේල හරියට දුර්වලතා තියෙනවා. භාෂාවේ වචන වරද්ද. එම නිසා කුඩා පැවිදිච්ච ස්වාමීන් වහන්සේ නමකට පුංචි කාලේ ඉඳලාම ওই භාෂා ඥානය, ඒ වනපොත් කිරීමේ ඥානය, ඊළඟට ත්‍රිපිටක ධර්මයේ විචාර බුද්ධිය සහිතව කියලා දීමත් අනිත් පැත්තෙන් අර ආදර්ශ සම්පන්න බව භික්ෂුවගේ මානුෂීය පැත්ත, ගුණහපත්තන මේවා ආදර්ශයෙන්, උපදේශයෙන්, අවවාදයෙන් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ ටික නැති වුණොත් ඉතින් ශාසනයේ පැවැත්මක් නැහැ. ඒගොල්ලෝ එක එක පැතිවලට දැන් පිරිවෙන් අධ්‍යාපනය ගියට අපි දන්නවා ඉතින් පිරිවෙන් වල කට්ටිය කරන දේවල් දැන් අර පිරිවෙන් වල මහානියක් වෙනවා. අදේ සිවුරු අරපු ඇත්තෝ පැවිදි කරන පහපව වෙනකොට උගන්න ඒ ඇත්ත කියනවලු මේ වලට වැටිච්ච මිනිහා වලකට එන්න නැගිටින්න එපාය. ඔය කතා කියන ඉතින් අර පොඩි හාමුදුරුවන්ට ඕක දැම්මට පස්සේ ඔළුවට ඒගොල්ලන්ගේ මානසිකත්වය මොනතරම් වික්ෂිප්ත එකක් වෙනවද? ඒ නිසා මේ ඒක තමයි කියන ආශ්‍රය කරන ආශ්‍රය නොකරන ඒකත් කියන බොහොම සැලකිලිමත් වේ යුතුයි කියලා වරතන් ගුරුවරයා විසින් බෝධය. ඉතින් මම නම් කියන්නේ අර පිරිවෙන් ඉස්සෙල්ලා අධ්‍යාපන අපි දන්න නිසා ඊට වඩා හොඳම තේ තමයි ගුරුවරයා ළඟ තියාගෙන අවශ්‍ය කරන හැම දෙයක්ම. දැන් මම නම් කියන්නේ ප්‍රාචීන කරගන්න ඕන නම් කෙනෙකුට මම කියන්නේ මම කරවලා මම කරලා දෙන්නම් කියලා. අන්න ඒ විදිහට සකස් කරගත්තා නම් හරියි. එතකොට ඒ භාෂාත්‍රය පිළිබඳවම ඇති කරගන්න පුළුවන් ප්‍රව්‍යාකරණ ඥානයක් පිරිකුන් වෙනවා. ඔච්චර දිනුනත් ඇති වැඩක් නැහැ ප්‍රතිපත්ති මේ වශයෙන් තමන් පල්හැට වැටෙනවා. යාදෙන්නේ නැහැ ධර්ම විනය පරයාර්ථිය. පරයාර්ථිය පරි ප්‍රතිපත්තිය උදෙසා ප්‍රතිවේගය උදෙසා ප්‍රතිපත්තිය. එම නිසා ඒක නිසාසනි. එම නිසා ශිෂ්‍යයෙක් හදනකොට ඔය කියන භූමිකාව ඔය කියන පරාසය තුළ සකස් කරගෙන යා යුතුයි. ඒ අනුකොට ඉතින් ගුරුවරයා විසින් පෙළ ගැසෙන්න ඕන දේවල්, ශිෂ්‍යයා පෙළ ගස්වන්න ඕන දේවල් එමතයි. අපේ අනාවිනේ රේබම ස්වාමීන් වහන්සේ, පණ්ඩිත ස්වාමීන් වහන්සේලා හදනකොට කියනවා මේ අවුරුදු 35ක් යනතුරු කොළඹට එන්නේ නැහැ කියනනේ තන්නේ. ඒ ඒ ඒ ස්වාමීන් වහන්සේලා වගේ හදනවනේ. හැමදේම දුන්නා. හැම අධ්‍යාපනයක් කළා. හරි ධර්මදානාතර සංස්කෘතක් පුළුවන්. පාලිත් පුළුවන්. සිංහලත් පුළුවන්. ඒක තමයි මේ ගුරු ස්වාමීන් වහන්සේලා ලොක් ප්‍රවීණත්වයක්. මාතර ස්වාමීන් වහන්සේ, පඬිතු ස්වාමීන් වහන්සේ, ගැටමාන්‍ය ස්වාමීන් වහන්සේ ඒක තමයි ඒක අවශ්‍ය ලබා ගන්න. එතකොට පරිපූර්ණ වෙනවා. ඒ නිසා එහෙම ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවක් තමයි අවශ්‍ය කරන්නේ. අවසරයි සම්මාස තව ප්‍රශ්නයක් දෙන්න පොඩ්ඩක් තියෙනවා විශේෂයෙන් නිත සම්බන්ධයෙන් නිත සමාදන් වී වාසය කිරීමට ගුරුවරයා වගේම ගෝලයා සතු යන්ත දෙකේම සතු විය යුතු සුදුසුකම් පිළිබඳව පහදා දීමක් කරන්නේ. දැන් ගුරුවරයෙක් නම් ඉතදෙන්න කියන අසේ කියන සීලස්කන්ධේන අසේ කියන සමාධිස්කන්ධේන අසේ කියන ප්‍රඥාස්කන්ධේන අසේ කියන විමුක්තිස්කන්ධේන අසේ කියන විමුක්ති ඥාන දර්ශනස්කන්ධේන කියලා ඕකේ ශීර්ෂ රාශියකින් පංචක රාශියකින් දාලා තියෙනවා ඊදාටත් වස් 10ක් හරි දසවසකට වැඩි වෙන්නට ඕනේ උපසම්පදාවෙන් ව්‍යක්ත වෙන්නට ඕනේ ප්‍රතිබල වෙන්නට ඕනේ ඒ එක එක ශීර්ෂය එකතු කර කර එකතු කර කර අග ශීර්ෂයට අගාංශයට එකතු කර කර දාලා තියෙනවා ඉතින් මේ ඒ සුදුසුකම් වලින් ගුරුවරයා ආචාර්යයන් වහන්සේ නිසදෙන ආචාර්යයන් වහන්සේ තමන් විය තමන් වාගත විය යුතුයි ශිෂ්‍යාවස්යෙන් දැන් ශිෂ්‍යාවස මිස ගන්නකොට ශිෂ්‍යයින් පස් පහක් නැත්නම් මිස ගන්නට ඕනේ. ශිෂ්‍යා අසුදුසුකම් කියලා කියන ශිෂ්‍යයාට මිස නොදෙන දෙන එහෙම එකක් තියෙනවා. දැන් ශිෂ්‍යා අවශ්‍ය නම් මිස දෙන්නේ නැහැ ප්‍රමාණය කරනවා. ඊළඟට අලුත් වෙන්න ශිෂ්‍යෙක් ආවොත් ටික දවසක් කියනවා මේ බලන්න කියලා. එයාගේ අවතුම් පැවතුම්. ඊළඟට ශිෂ්‍යයාට කියන ගුරුවරයා කොහොමද කියන එක දැනගන්න එක දවසක් වාසය කරන් එකපාරටම විසගන්න එපා කියලා. මොකද ගුරුවරයා අවජ්ජී නම් ගුරුවරයා දුස්සීල නම් ඒ විස ගැනීමෙන් ඇති වැඩක් නැහැ. ඊළඟට ශිෂ්‍යයා අවජ්ජී නම් ශිෂ්‍යයා දුස්සීල නම් ඒ විස දීමෙන් ඇති වැඩකුත් නැහැ. එම නිසා ගුරුවරයා ගුරු භූමිකාව තුළ අර සුදුසුකම් තියෙන්න ඕනේ. ශිෂ්‍යයාගේ ශිෂ්‍ය භූමිකාව තුළ ඒ නිසල් ගැනීමට සුදුසුකම් වශයෙන් දක්වලා තියෙන්නේ නුසුදුසුකම් හරවා. දැන් කියනවා රහත් තුනක් නිස ගන්න ඕන කියලා. ඔක හරිය සාකච්ඡාවක් ගියා. දැන් අපේ ස්ථානයේ දවසක්. නේද? දැන් මිනේ විසඳන්දා ස්වාමීන් වහන්සේ ළඟ සංඝ පෙරසුකු වෙවලා මහත් ඇත්තකටලා ඉන්න. දැන් මෙයන් කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් සීල සම්පන්නම සමාධි සම්පන්නම ප්‍රඥා සම්පන්න නම් එයාට නිසගන්න අවශ්‍යයි. ඊට කියවා ආයතන ආයතන රහත් තුනක් නිසගන්න ඕනේ කියලා. රහත් තුනක් නිසමාදන් වෙලා ඉන්න කියලා තියෙනවා අර මූලික සුසුම් ටික නැත්නම්. රහත් කියන්නේ සර්වඥ නෙවෙයි. රහතුන් වහන්සේලා තින් අකුසල් සිතේ නොවුනට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වර්තමාන ජීවිතයේ ශික්ෂණය අතීතයේ කොච්චර ලබලා තිබුණත් වර්තමානයේ කොච්චර ආධ්‍යාත්මික වශයෙන් මේ ශික්ෂණය තිබුණත් අනිවාර්යයෙන්ම නිසමාදම් වීම අවශ්‍යම කරනවා. නිසමාදම් වෙන්න අවශ්‍ය නැහැ කියලා කියන්නේ කර්ම විදර්ශනාවෙන් ඉන්නවා නම් කර්ම කියලා කියන්නේ එයා විදර්ශනාවෙන් මස්තක ප්‍රාප්ත වෙලා නැහැ. එම නැත්නම් එයා භාවනාවක් කරන්නේ නැහැ. සීල සම්පන්න. එයාට නිස නිසෙන් නිදි වාසය කරන්න බෑ. එතකොට නිසින් නිදි වාසය කරන්න පුළුවන් වැඩිගෙන එන විදර්ශනාවක් සමතයක් තියෙනවා නම් ඒ නිසමාදන් වෙන්න ගියාට පස්සේ ඒ පහසු විවරණේ නැති වෙලා යනවා නම් අන්න යාට පමණයි කර්ම විදර්ශනාව කරුණ සමතේ තියෙන කෙනාට පමණයි නිසෙන් නිදි වාසය කිරීමට හැකියාව තියෙන්නේ අර මූලික සුදුසුකම් වලට අමතරව අවසරයි සන්නාංශය දවසේ කාගත් සංවේගන යනවා නමුත් මේ ලොකු ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා කියවන්නත් වෙලා ගන්න වෙනවා කෙටියෙන් අහනවන සයන සහන්නේ මේ සාම්‍ය රහිනුරුන් කුඩා හිනුරුන්ට උනන්දුවක් වෙන විදිහේ ප්‍රශ්නයක් වෙන්න තෝරන උන්වහන්සේලා වික්ෂ විචාරක භාවයට පත්ුනේ නැතත් සමාජීය වශයෙන් විශේෂ පිළිගැනීමක් ඒ විද්‍යාත්මක විසරදකම පිළිබඳව තිබුණේ නැතත් ශාසනය තුළ සිල්වත්කමත් අඩුම ගානේ ඉන්න එකේ ප්‍රතිලාභයක් තියෙනව නේද කියන එක අංගවන අදහසින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතන විසරදත්වය යක්ෂ භාවය ආදී දේවල් පිළිබඳව සමාජය පිළිගත්තේ නැතත් තමන්ගේ සිල්වත් භාවය පිළිබඳව ආඩම්බරයක් ඇති කරගත්තේ කියන පැත්ත පිළිබඳව කොටස් දෙකක් තියෙන ප්‍රශ්නේ ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කුඩා ස්වාමීන් වහන්සේලාගේ දෝෂ දකින්න තරම් වේගයෙන් උන්වහන්සේලා රණකම්පාවෙන් කටයුතු කරන්නට අවස්ථා උදා කරගන්නවා අඩු ඒ කියන්නේ දෝෂය දකින්න බොහොම ඉක්මන් වෙනවා නමුත් කරුණාවෙන් කටයුතු කරන අවස්ථා බොහොම අඩුයි ඒක නිසා කුඩා ස්වාමීන් වහන්සේලාට යම් අඩුපාඩුවක් වෙලා තියෙන අසාධාරණයක් වෙලා තියෙනවා කියන එකත් කියවෙනවා ඒ ප්‍රශ්නේ ඒ පිළිබඳව විස්තරයක් අහනවා කුලදරුවෙකු පැවිදි වීමත් ආරම්භයේ පැවිදීමේ ආරම්භයේ පටන් හික්මන ආකාරය පිළිබඳව ඉස්තර වශයෙන් අහනවා. නමුත් කාලය හරස් වෙලා තියෙනවා. සායනහකට පිටියෙන් අවසන් කිරීමකුත් දේශනාව අවසන් කිරීමක් වශයෙන් යම් කරුණක් පැහැදිලි කරන්න පුළුවන් නේ. යක්ෂේ සාරබභාවයෙන් විශේෂ ප්‍රතික්‍රියාවක් නැති වුණත් සිල්වත් භාවයවත් තියෙන එක හොඳයි නේද කියන එක. ඔව් මෙතන මම වික්ත විචාරද භාවය කියලා කියන්නේ සාසනික වශයෙන් පවතින එක. නැත්නම් මේ මිනිසුන් අතරේ වික්ත ප්‍රතිබල භාවය පෙන්නම් එක පිටරට පේන්න පුළුවන්. නමුත් එතන විචාරද කියලා කියන්නේ අත්තර මේ සීලයයි සමාධියයි ප්‍රඥාවයි එක්කම වෙන ඒ ආධ්‍යාත්මික මේ ඒ తත්වය. ඒ නිසා ඒක සීලයත් එක්කම බැඳිච්ච එකක්. ඉතින් අනිවාර්යෙන් එහෙම තමයි. දැන් ඔය අපි දන්නවා අප ළඟට ආපු සමහර කට්ටිය ඉන්නවා එහෙම ඉගෙන ගන්න එහෙම එච්චර දක්ෂ නැහැ. ඒ වෙනුවට මම කියන්නේ දැන් මේ උපසම්පදා භික්ෂුවක් කියලා කියන්නේ සාමණේර භික්ෂුවක් කියලා කියන්නේ මේ ගතින් ශාසනය යමෙකනේ ඒ නිසා අනිවාර්යෙන්ම ආරක්ෂා කරගන්න මේ කාලේ නම් විශේෂයෙන්ම අද භික්ෂුන් වහන්සේලාගේ විශාල වුණතාවක් විහාරස්ථාන රැහෙනවා හිස් වෙනවා අනෙක් ඒ සාමණේර උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කටයුතු ඒක අස්සසිලි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ දැන් අද ගොඩාක් අගයන්නේ දැන් දායකයත්වාවත් ලොකු ආන්දරම් හොයාගෙන යනවා. ඒක එහෙම එකක් තියෙනවා පොඩි ආන්දරෝ ගැන එහෙම ගණන් ගන්න. අර ගාන එකතු කරනකොට විතර පොඩි කට්ටිය උනොත් කමක් නැහැ කියලා කියන්නේ. ඒක එක ඔය ඔය ආකල්පය වෙනස් කරන්න පුළුවන් එතනින් ලොකු එතෙන් ලොකු ස්වාමීන් වහන්සේට ඔය ආකල්පයේ මේ දායකයෙක් බලපානවා ඒ පොඩි ස්වාමීන් වහන්සේ පුංචි හිතක් තියෙනවා. අප ගැන කිසිම පිළිගැනීමක් නැහැ. අදුව ගණන් ගන්නෑ කියන එහෙම தත්ත්වතාවක් ඔය මානසික පසුබෑම නතර වෙන්නේ සමහරලාට සිවුරු තරලා ගිහිල්ලා. එම නිසා අනිවාර්යයෙන්ම ඒ සීලය හරි ඒ තියෙන මොනම ශක්තිය කියන රසාස්නේ රැඳීම තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය. ඒකට අර ටිකක් එකතු කරගත්තට පස්සේ ඒක ඇති කරගන්න කියලා මොන හරි භික්ෂුව කොයි ආකාරයකින් හරි ඒ භික්ෂුවගේ අතීතය බොහොම කටුක එකක්. දැන් කියනවා ඒවයින් මම නිතර කියලා දෙන අපේ පිරිසට දැන් සෝම ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා ඉතින් බොහොම දීප්තියක් වැඩලීමක් කටබෑ සමයට වැඩ කරලා තමනුත් නොපිරිහිච්ච ස්වාමීන් වහන්සේ නමක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මොකක්ද කරන්නේ මේ දියුණු වෙන්න කියලා මේ ධර්මයේ පැත්තෙන් අහලා තියෙනවා. නැරිගෙන වැඩ කරන්න කියලා. ත්‍රිපිටකයේ පිළිබඳව දැන් ඔය කියනවා මේ අපේ මේ පාණිත්‍රි ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මේ කොළඹ ඒසව නන්දාරාම කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ දවස්වල ආනන්ද ස්වාමීන් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගියේ කාමරයට දැන් 10ට විතර ගිහිල්ලා කියනවා නායක හාමුදුරනේ දැන් 10 වෙලාව කියලා. පැයට ගිහිල්ලා නිදාගන්න කියනවා. ඊළඟට ආයකාරක් ඇවිල්ලා ආවටම ඔලාව බලලා ඉතින් ජනෙලෙන් බලලා බලනකොට තවත් ලයිට් ගහනවා. ආයෙත් එකට දෙකට ඇවිල්ලා කියනවා නායක හාමුදුරනේ දැන් දෙකයි වෙලාවක් කියලා. පැයට ගිහිල්ලා නිදාගන්න කියනවා. ඊළඟට දැන් මේ වල නිදාගෙන පාන්දර හැරලා ඉතින් හතරට විතර බලනකොට ඒ කුටි මේ කාමරේ ලයිට් දානවා. ඇවිල්ලා බලනකොට පොත්වල වැඩ. ඉතින් එම නිසා ඒවා හරිය වැදගත්ින් ඕවා අනිවාර්යෙන් පුංචි ස්වාමීන් වහන්සේලාට කියලා දුන්නාට පස්සේ සමහරලාට කෙලෙසයක් වෙන්න පුළුවන් සමහරවිට සෝම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රසිද්ධ වෙන්න කියලා. නමුත් ඒ පුංචි කාලයේ කෙලෙසය නිසා හරි සාසනය රැඳෙනවා නම් මොකද පරාජිකාව වීම කෙලෙසයක් මේ වෙන ධර්ම කෙලෙසයක් නෙවෙයි. ඔය කෙලෙසය හරි බද්ධ කරගෙන ඕක හරි අල්ලාගෙන ඉස්සරහට ආවත් ඊට පස්සේ කෙලෙස් නම කෙලෙස්වත් අඳුනගෙන එයා සාසනේ yaadෙමින් ඉස්සරහට යයි. ඉතින් කෙලෙස් පාටක් තියෙනවනේ කෙලෙස් පිළිතිලි හරි කමන්නේ. ශික්ෂා ඉක්මවන්න නැතු හිටියනම් ඒක සාසනේ ප්‍රවත්මයි, සමාජ ප්‍රවත්මයි හැමතැනම හොඳයි. එම නිසා අනිවාර්යයෙන්ම පොඩි ස්වාමීන් වහන්සේලාට ඒ සීලේ පිළිබඳවත් අනිද්දා පිළිබඳවත් කියා දෙමින් පසුබයිනේට උනන්දු කරමින් ඉස්සරහට ගන්න එක කල යුතුම දෙයක් ළඟ ඉඳගෙන මරෙක් තියෙක් වාගේ දැන් අපිට මේ නිමාව සනිටුහන් කරන්න කියලා කියේ. දැන් හරිනේ. නිමාව සනිටුහන් කරන්න මමද සින්දේ කරන්නේ. දැන් මම මුලින්ම කියන ධර්ම සංගායනාවක ස්වරූපයෙන් මේ වැඩසටහන සිද්ධ කරලා ඉතින් මෙච්චර දුෂ්කර පළාතක මේක පටන් ගැනීම විශාල මේ පෙළ ගැස්මක් ඇතුළු තමයි කරලා තියෙන්නේ. සාමාන්‍ය නාගරික සැනක කරනවා වගේ නෙවෙයි වගේම විශාල සංඝ පිරිසක් මේ ස්ථානය අනුව බලනකොට මේ වැළලා ඉන්නේ කොච්චර ධර්ම ගෞරවයක්. ඉතින් එම නිසා අර ඒ නාවිනේ අරිදංග ගරු කටයුතු ස්වාමීන් වහන්සේ කියලා තියෙන මේක මාස තුනකට සැරයක් අඩු මාසෙන් අවුරුද්දකට සැරයක්වත් මේ වගේ වැඩසටහන් කරන්න කියලා. ඉතින් දැන් අපි දන්නවනේ දැන් මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලාටත් දැනෙන්න ඇති අපේ ජීවිත තුළ තව කලමනාකරණය විය යුතු පරිසංවිධානය විය යුතු සංස්කරණය විය යුතු සංශෝධනය විය යුතු දෑ බොහොමයි කියලා. ඉතින් කොහොම චේතනාවක් පහළ වෙන කුසල. ඉතින් ඒ චේතනාවක් ඕවා නිතර නිතර පහළ කරනවා නම් ඒ ධර්මයේ මෙනෙහි කිරීමක් ධම්මං අනුසරං භික්ඛෝ සද්ධම්මාන පරයය. ධර්මයේ සීකරණ ස්වාමීන් වහන්සේ පිරිහෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ පැත්තම තමයි අවශ්‍ය කරන ප්‍රාතිහාර්ය පාණ්ඩ වගේ මහා ලෝකෝට බැනර දාගේ නරක නෙමෙයි. ඊට වඩා වැඩ වැඩගත් වෙන්නේ මෙන්න මේ වාගේ වැඩ ඉන්හිම වැඩසටහනක් අර සංවිධානය වුණා. ඒසාම ප්‍රශංසාර්හයි. මේ වැඩසටහන සංවිධානය කරපු මෙම ස්ථානයේ කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේලාටත්, සියලු ස්වාමින් වහන්සේලාටත් මේ ශාසනෝන්නතිය උදෙසා නිස්සරණාභ්‍යාසයෙන් මේ සංඝෝපස්ථානය සාසනෝපස්ථානයක් බවට පත් වුණා. එම නිසා ඒ ස්වාමීන් වහන්සේලාට මේ ශාසනයේ උන්නතිය උදෙසා මේ කරන ලද පෙළ ගැස්ම මේ දෙන ලද පූර්වාදර්ශය මහා ශක්තියක් බවට පත් වෙලා ස්වාමීන් වහන්සේලාට ධර්මඥාන භාවනාඥාන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් ලෞතර නිවන් සුව දක්වාම ගුණධර්ම පුරා ගැනීමට මේ ශක්තිය තීරණාත්මක පින්කමක් කුසලයක් බවට පත් වේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරන්නේ වැඩම කොට අදාළ මේ ගරුකාට අපි මේ මුල්ලාසනයට අපි සුදුසු නැහැ උපසම්පදාවම මේ ලොකු ස්වාමීන් වහන්සේලා ඉස්සරහා ඉන්නවා ඉතින් මේ ඇත්තට මේ මේ සාකච්ඡා කරන්න අපි නෙමෙයි සුදුසු අපි දැන් මේ හිටපු ඥාන සීල ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍ය වස් 16000යි ඒවා කළ යුත්තේ මහතෙරුන් වහන්සේලා ඉතින් නමුත් එහෙම ආය හොයාගන්න අමාරු නිසා සල්ප දෙනෙක් වඩමවාගෙන මුල් කොටස ඊයේ කළා. මේ අපට පුළුවන් ප්‍රමාණය මේ කරුණු ටිකක් මතු කරලා දෙන්නේ මේ සත්කාරයට අවරදීමට කරන අනුග්‍රහයක් වශයෙන්. එම නිසා මේ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේලා ඉන්නවා මහා ස්තවීර ස්වාමීන් වහන්සේලා මධ්‍යම ස්වාමීන් වහන්සේලා ස්තවීර ස්වාමීන් වහන්සේලා නාවක ස්වාමීන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා කියන සෑම තත්වයක්ම නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා ස්වාමීන් වහන්සේලාට මේ ශාසනයේ තව තවත් නිරෝගීසුව දීර්ඝායුෂ පරියාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනත්‍රය මුදුන් පමුණවා ගනිමින් නිවන් මාර්ගයේ උතුම් වැඩ කර ගැනීමට ලැබේවා ස්වාමීන් වහන්සේලාටත් ස්වාමීන් වහන්සේලා හදා වඩා පෝෂණය කළ මව් දෙමාපියන්ටත් උදව් උපකාර කරන දායක කාරකාදීන්ට සියලු සත්වයන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම ශක්තිය පාරමී ශක්තියක් බවට පත් වේවා කියලා ආශිංසනය තමයි අපිටින් කෙටියෙන් කරන්නට තියෙන්නේ. ඉතින් මේ වැඩ කටයුතු සමාජ සඳහා දානමාන ආදී කටයුතු වලින් උපස්ථාන කරපු මේ දැන් ඒවා මතක් කරයි. ඈත දුර බැහැරින් පැමිණිච්ච සත්පුරුෂ ධර්ම සියලු දෙනාටමත් නිවස් ආසනෙ උදෙසා කරන වැඩ මහා උසස් වැඩ මහා උසස් කුසල් ඒ සත්පුරුෂ සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ශාසනයට කරන ලද අනුග්‍රහාත්මක කුසල ශක්තිය හේතුපනිස්රේ වේවා කියලා අපි ආශිර්වාද අදිෂ්ඨාන පිළිතුරනවා. දැන් ඉතිරි අවසාන අංකයේ වශයෙන් ප්‍රත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ විග්‍රහය කරાવી පෙරවන් සර්ණයි මේ දක්වා අපේ හිත කය වචනෙන් වරදක් සිද්ධ වුණා නම් මේ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් සමාව අවසර ලැබේවා කියලා අපි ආයාසන අතිපූජනීය ස්වාමීන් වහන්සේට